යෝනිසෝ මනසිකාරය නැතිව කිසිම කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එනිසා ශ්‍රාවකයන්ට සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා හේතු වෙන ප්‍රත්‍ය වෙන ධර්මයන් පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ සඳහා උපකාර වන ධර්ම දෙකක් පිළිබඳව අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි පරතෝ ഘോഷෝච යෝනිසෝච මනසිකාරෝ. පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත්. පරතෝ ഘോഷය නොලැබුණොත් අපිට යෝනිසෝ මනසිකාරය නිවැරදි ලෙස පවත්වන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එනිසා පරතෝ ഘോഷය තමයි වැදගත් සාධකයේ වන්නේ පළමුව. ඊට පස්සේ ඊට අනුරූපී වන යෝනිසෝ මනසිකාරයයි වැදගත් වන්නේ. පරතෝ ഘോഷය තුළ අපිට නිවැරදිව ලැබෙන දේ ලැබුණේ නැති වුණොත් අපිට යෝනිසෝ මනසිකාර විෂය පිළිබඳව එය ගැටලුවක් බවට පත් වෙනවා. එනිසා ශ්‍රාවකයන්ට සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා බලපාන උපකාර කෙරෙන මේ ධර්ම දෙක හැටියට මේ යෝනිසෝ මනසිකාරයට උපකාර කෙරෙන පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත් කියන මේ දෙකම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. පරතෝ ഘോഷය කියලා කියනකොට ඒ අනුන්ගෙන් ඇතිවන ഘോഷණයනේ නැතිනම් අනුන්ගෙන් අපි අහලා දැනගන්නවා කියන එක තමයි පරතෝ ഘോഷය කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ නමකගෙන් හෝ තථාගත ශ්‍රාවකයෙකුගෙන් හෝ ධර්මය අසා ඒ පිළිබඳව දැනගැනීමයි මූලිකවම එතනදී අදහස් කරන්නේ. ඉතින් අනුන්ගෙන් අහලා තව කෙනෙකුගෙන් අහලා දැනගන්නවා කියලා කියනකොට අපි ලෝකයේ වෙනත් අයගෙන් බොහෝ දේවල් අහනවා. හැබැයි මේ බොහෝ දේවල් ඇහුවත් ඒවා අපිට යෝනිසෝ මනසිකාරයට හේතු බවට පත්වන්නේ නැහැ. ඒ වගේම අපි සමහර විටක එක එක දේශනාවන් තුළින් අපි ධර්මයේ පිළිබඳව අසා දැනගත්තත් ඒ පරතෝ ഘോഷය කියන එක සිද්ධ වෙනවා කියලා අපිට හැඟුණත් එය නිවැරදි ආකාරයෙන් පරතෝ ഘോഷය සිදු නොකරන්නටත් පුළුවන්කම තිබෙනවා. නිවැරදිවම පරතෝ ගොහසේ යනු කුමක්ද කියන එක පිළිබඳව අපි කියවාගත්තොත් අපිට ඒක බුදුරජාණන් වහන්සේගෙන් හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගෙන් අසා ධර්මයේ දැන ගැනීමනේ. එතනදී බුදුරජාණන් වහන්සේ වෙනුවට අද අපිට තියෙන්නේ ත්‍රිපිටක ධර්මය. තථාගත ශ්‍රාවකයෙක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගියපු ගමන් මඟ ගමන් කරන කෙනෙක් තමයි තථාගත ශ්‍රාවකයෙක් කියලා කියන්නේ. සමහර විටක ධර්මයේ කියා දෙන කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය හෝ ක්‍රමවේදයට වඩා වෙනස් යමක් කිව්වොත් ඒ වෙනස්ව කියන දේවල් කතරම් ප්‍රමාණයක් අහගෙන හිටියත් ඒ කිසිම දෙයක් ඒ අයට පරතෝ ගොහසේ කියන එක සාධනය කරන්නේ නැහැ. يعني වරදවා අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා කියලා යම්කිසි කෙනෙක් ඒ ධර්මයේ වැරදි විදිහට අරගෙන පැහැදිලි කිරීම කොච්චර කළත් ඒ කිසිම දෙයකින් පරතෝ ഘോഷය සාධනය වන්නේ නැහැ. ඒ නිසා පරතෝ ഘോഷය සම්පූර්ණ වීම පිළිබඳව අපි අවධානයක් යොමු කරනකොට අපිට යොමු කරන්නට තියෙන්නේ අද දවසේදී තථාගතයන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ විදිහටම අපිට දකින්නට පුළුවන්කම තිබෙන ඒ පිරිසුදු ත්‍රිපිටක ධර්මය. ඒ තමයි අපිට පරම කෙලවර හැටියට අපිට තේරුම් ගන්නට තියෙන තැන. එනිසා ඕනෑම ධර්මයක් ශ්‍රවණය කිරීම තුළ අපි එය ගැළපිය යුතු සැසඳිය යුතු සීමාව වන්නේ. එමත් නැතිනම් ශාස්ත්‍රඥ වහන්සේගෙන් අහලා අපි ඒක දැනගන්නට ඕනේ. කියන තැනට අපි පැමිණෙන්නේ ඒක ත්‍රිපිටකයත් එක්ක සංසන්දනය කරලා ඒහා අනුගත කරලා අපි ධර්මයේ තේරුම් ගැනීම තුල පරතෝ ഘോഷය සම්පූර්ණ වන්නේ අන්න එබඳු ආකාරයෙන් තථාගතයන් වහන්සේගේදීම දේශනාවක් විදිහට අප කරා යමක් පැමිණෙනවා නම් එවිටයි ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඊට පස්සේ තමයි අපිට යෝනිසෝ මනසිකාරය පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. යෝනිසෝ මානසිකාරය කියලා කියනකොට නුවණින් මෙනෙහි කිරීම අපිට යම් විදිහකට නුවණින් ප්‍රඥාවෙන් අවබෝධයෙන් මෙනෙහි කිරීමක් කරන්නට පුළුවන් නම් ඒ නුවණින් ප්‍රඥාවෙන් අපි කරනු ලබන මෙනෙහි කිරීම යෝනිසෝ මානසිකාරයයි. ඒ යෝනිසෝ මානසිකාරය කියන එක අපි හැමදෙනාගේම ජීවිතවලට වැදගත් වෙන දෙයක් සහ අත්‍යවශ්‍යම අංගය හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ අර මුලින් අහලා අපි දැනගත්ත පරිමාවන් අනුව. ඒ නිසායි සද්ධර්ම ශ්‍රවණය කියන දේ සහ ඒ ත්‍රිපිටකය පරිශීලනය කිරීම කියන එක ඔබට අත්‍යන්තයෙන්ම වැදගත් වෙන්නේ. අද දවසේදී අපි සුසීම සූත්‍රය ආශ්‍රය කරගෙන සුසීම සූත්‍රය මුල් කරගෙන අපි ඒ දහම් කරුණු ටිකක් සාකච්ඡා කරමින් ඊට පස්සේ එය භාවනාවට කොහොමද සම්බන්ධ වන්නේ කියන එක පිළිබඳව අපි මූලික අවධානයක් යොමු කරන්නට උත්සාහවත් වෙමු. සුසීම සූත්‍රය අපිට සංයුක්ත නිකායේ දකින්න පුළුවන්කම තියෙන සූත්‍රයක් අපි සමය සංයුත්තේ. මේ සූත්‍රය ඊටාම වැදගත් වටිනා සූත්‍රයක්. සුසීම මේ කියන පරිබ්‍රාජකතුමා බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුළත් වීමත් ඒ හා සම්බන්ධී සිදුවීමකුත් අපිට මේ සුසීම සූත්‍රය තුළ දැක ගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලවනාරාමයේහි වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ ඒ වැඩ ඉන්න කාලෙදී සමාජයේහි බුදුරජාණන් වහන්සේ සහ භික්ෂුන් වහන්සේලා පිළිබඳව මහා කීර්තිරාවයක් තිබුණා. ඒ නිසාම බොහෝ දෙනෙක් විසින් බුදුරජාණන් වහන්සේවත් ඒ වගේම තථාගත ශ්‍රාවකයන් වහන්සේලාවත් නිරන්තරයෙන්ම පූජා කළා වන්දනාමාන කළා. ඉතින් ගරු කරන්නට යෙදුණා. ඉතින් මේ විදිහට මේ සිව්පසයෙන් බොහෝ සෙයින්ම තථාගතයන් වහන්සේ සහ තථාගත ශ්‍රාවකයන්ව අපචායනයට ලක් වෙනකොට සුසීව පරිබ්‍රාජකතුමත් ඒ කාලේ මේ රජගහ නුවර බොහෝ පරිබ්‍රාජක පිරිසක් සමග තමයි වාසය කළේ. එතකොට සුසීම පරිබ්‍රාජකතුමා දවසක් තමන්ගේ පිරිසට කියනවා මේ සතාගතයන් වහන්සේගෙන් මේ ශ්‍රාවකයන්ට බොහෝ ප්‍රත්‍යපහසුකම් ලැබෙනවා. එතකොට මේ ප්‍රත්‍යපහසුකම් ලැබීම නිසා අපිට ප්‍රත්‍යපහසුකම් ලැබීම අඩුයි. ඉතින් ඒ නිසා මේ මොකද කරන්න කියන සාකච්ඡාවේදී පිරිස කියනවා සුසීම බොහොම දක්ෂ කෙනෙක්, සුසීම පරිබ්‍රාජක. ඒ නිසා මේ පිරිස කියනවා ඒ හිතුවන් ආවසෝ සුසීම සමනේ ගෝතමේ Brahmacharyan චර. සුසීම එන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශාසනයට ගිහිල්ලා ඔබ Brahmacharyaව පුරන්න පටන් ගන්න. Brahmacharyaව පුරලා ඔබ එතෙන්ට වෙලා හොඳින් බණ අහන්න, බණ ඉගෙන ගන්න. බණ ඉගෙනගෙන ඉවර වෙලා ඇවිල්ලි ඉවර වෙලා ත්වං ධම්මං පරියාපුනිත්වා අම්මේ වාචේයසි. ඔබ හරියට බන්දහන් ටික එතන කියන දේ මොකද්ද කියන්නේ කියලා ඉගෙනගෙන ඇවිල්ලා අම්මේ වාචේයසි. අපටත් උගන්වන්න අපටත් කියලා දෙන්න කියලා කිව්වා. එතකොට මේ විදිහට අපිත් ඒ කියන දේ අහගෙන ඉඳලා අපිත් ඒක හොඳට පුරුදු කරලා ගිහි අයට අපි ඒක කියලා අපිටත් පුළුවන් එතකොට ඒ විදිහේ ලාභ කීර්ති ප්‍රයෝජන උපදවන්නට කියලා මේ සුසීම පරිබ්‍රාජකතුමාට එයාගේ අනික් පිරිස විසින් දැනුවත් කළා පැහැදිලි කළා. ඒ අනුව සුසීම පරිබ්‍රාජකතුමා ආනන්ද තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ආනන්ද තෙරුන් වහන්සේට වන්දනා කරලා සාකච්ඡා කළා මම කැමති මේ ශාසනය පැවිදි වන්නට කියලා ආනන්ද තෙරුන් වහන්සේට දැනුවත් කළා. ආනන්ද තෙරුන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ සමීපේටම මේ සුසීම පරිබ්‍රාජකතුමත් එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේ හමුවටම ගියා. ඒ වෙලාවේදී මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සුසීම පැවිද්ද පිළිබඳව අදහස දැනුවත් කළා. එතකොට මේ මේ විදිහට දැනුවත් කළාම පැවිද්ද පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී දැක්ක සුසීමගේ අදහසක් අදහස දැකලත් බුදුරජාණන් වහන්සේ සුසීමගේ පැවිද්ද වළක්වන්නට කටයුතු කළේ නැහැ. ඒකට හේතුව තමයි සුසීමගේ තිබුණ හේතු සම්පත් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දැක්කම යා නිවන් දකින්නට හේතු සම්පත් ඇති කෙනෙක් කියලා. සාමාන්‍යයෙන් පරිබ්‍රාජකයෙක් හෝ අන්‍ය තීර්ථකයෙක් අන්‍ය ශාසනයක කෙනෙක් මේ ශාසනයට ආවහම සාර මාසයක් මාස හතරක් එයාට පිරිස් පුරන්නට තියෙනවා. පිරිවෙස් දෙනවා. භික්ෂුන් වහන්සේලා ඇසුරේ සාර මාසයක් පිරිවෙස් රකින්නට ඕනේ. කියන්නේ හික්මෙන්නට අවශ්‍යයි. නමුත් බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කරනවා ආනන්ද තෙරුන් වහන්සේට ගිහිල්ලා තේනහානන්ද සුසීමම් පබ්බාජේත එහෙනම් ආනන්ද සුසීමව පැවිදි කරන්න කියලා දේශනා කරනවා. ඊට පස්සේ මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිද්ද ලබනවා උපසම්පදාව ලබනවා. දැන් ආනන්ද තෙරුන් වහන්සේ ළඟට ආවේ සුසීම පැවිදි වෙන්න. සුසීම කලින්ම කල්පනා කරා මහා ශ්‍රාවකයන් වහන්සේලා ළඟට ගියොත් උන්වහන්සේලා විවිධ පැතිවලට වඩිනවා. එතකොට මට හරියට ධර්මය අහගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ සමීපයේම මට රැඳෙන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ නිසා හොඳම දේ තමයි භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ ළඟ පැවිද්ද ලබනවා නම්. ඒකට ආනන්ද තරුණාහි නිතරම බුදුරජාණන් වහන්සේ සමීපයේ ඉන්නේ මටත් පුළුවන් ඒ ඔස්සේ බුදුරජාණන් වහන්සේ සමීපයේ ඉන්න කියලා එහෙම එකක් හදාගෙන තමයි කල්ැතුව පෙර සූදානමක් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද තරුණාහි ළඟට ගිහිල්ලා මේ පැවිද්ද ඉල්ලුවේ. ඉතින් මේ විදිහට පැවිද්ද ලබාගෙන සුසීම පරිබ්‍රාජක නිතරම බුදුරජාණන් වහන්සේ හමුවෙහි ඉන්නවා බුදුරජාණන් වහන්සේ අනිත් අයට කරන ධර්ම කතාවන් පිළිබඳව අහගෙන ඉන්නවා. මොකද්ද අදහස? මේක හොඳට දැනගෙන කියන ක්‍රම හඳුනගෙන ගිහිල්ලා තමන්ගේ ශ්‍රාවක පිරිසට අනිකුත් තීර්ථකයන්ට උගන්වලා ගිහි අයට කතා කරලා ලාභ ප්‍රයෝජන උපදවා ගැනීම තමයි සුසීමගේ අදහස බවට පත් උනේ. ඉතින් ඔහොම ඉන්නකොට තේනකෝපන සමේන සම්බහුලේහි බික්කුහි භගවතෝ සම්තිතිය අඤ්ඤා ව්‍යාකතා හෝති. බොහෝ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා අඤ්ඤාව ප්‍රකාශ කරනවා. අඤ්ඤා කියලා කියන්නේ අරිහත්වය කියන එක. එතකොට කීනා ಜಾති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්හායාති ආදී ලෙස මේ ಜಾතිය ක්ෂය වුණා නැවත කරන්නට දෙයක් ඇත්ත කළ යුත්තේ කරලා අවසానයි භ්‍රමචර්යාව මේ මාර්ගය හැමදාම වඩන්න ඕන එකක් නෙමෙයි මේ ශාසනය. මේ මාර්ගයේ භ්‍රමචර්යාව පුරලා ඉවරයි. කළ යුතු සියල්ල කළා කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහෝ භික්ෂුන් වහන්සේලා අඤ්ඤාව ප්‍රකාශ කරනවා. අරිහත් බව ප්‍රකාශ කරනවා. එතකොට මේ සුසීම දැක්ක දැන් සුසීම අන්නේ තීර්ථකේ කාම මනසයාගේ මෙතන පැවිද්ද ලබාගෙන හිටියට ඉතින් එයා කල්පනා කරනවා මේක විශේෂත්වයක්. මේ ඔක්කොම ඇවිල්ලා මම නිවන් දැක්ක මම රහත් වුණා මම රහත් වුණා කියලා මේ විදිහට කියනවා මේක බලාගෙන හිටියා. ඒ වෙලාවේදී මේ සුසීම හාමුදුරුවෝ අතකෝ අයස්මා සුසීමෝ යේන තේ බික්කු තේනුප සංකම් අර විදිහට ඇවිල්ලා අඤ්ඤාව ප්‍රකාශ කරන කියන්නේ තමන්ගේ අවබෝධය ගැන කතා කරන අවබෝධය ප්‍රකාශ කරන ඒ පිරිස් ළඟට යනවා පිරිස් ළඟට ගිහිල්ලා මේ වික්ෂණාසල සමීපයට ගිහිල්ලා කතා කරනවා කතා කරලා උන්වහන්සේලාගෙන් අහනවා පැත්තකට වෙලා ඉඳගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා ඔබ වහන්සේලාත් අවබෝධය ප්‍රකාශ කළාද රහත් වෙලා කියලා කිව්වද එතකොට ඔව් අපි කිව්වා කියන උන්වහන්සේලා රහතන් වහන්සේලා පිළිතුරු දෙනවා. එහෙම පිළිතුරු දෙනකොට සුසී මහමුදුරෝ නැවත නැවත පෙරලා ප්‍රශ්න කරනවා. අපින් තුම්හි ආයස්මන්තෝ එවං ජානන්තා එවං පස්සන්තා අනේක විහිතම් ඉද්දිවිදම් පච්චනු බොහොත. එවත්නි ඔබලට පුළුවන්කම තියනවාද එහෙනම් ඔබලා දැන් රහත්නේ. එහෙනම් රහත්නම් පුළුවන්කම තියෙන්න ඕනේ එක එක 이르දිවිද විෂය පිළිබඳව Tamanට දක්වන්න. ඒ කියන්නේ තව රූප මවන්න පුළුවන් වෙන්න ඕනේ. තව රූප වටේට මවලා Taman වගේ තව රූප ගොඩක් මවලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම මේ ඒ බොහෝ ඉරියව් පැවැත්වීම ආදී කරන්න පුළුවන්ද. ඒ වගේම මේ මේ පවුරු පදනම් ප්‍රාකාර වලින් බිත්ති වලින් ඒවා විනිවිද යන්නට පුළුවන්ද? මේ Tamanට අවශ්‍ය පරිදි මේ 이르දි ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන්ද කියන එක තමයි කෙටියෙම කිව්වොත් අහන්නේ අහසින් යන්න පුළුවන්ද? දැන් අද කාලේ වුණා සමහර විට ඔය විවිධ රහතන් වහන්සේලා අය කියාගන්න පිරිස් බිහි වුණාම අපේ බෞද්ධ ජන සමාජයේ සමහර වෙලාවට ප්‍රශ්න කරන දෙයක් නේ රහත් වුණාම උඩින් යන්න පුළුවන්ද? ආ එහෙනම් එර්ධි ප්‍රතිහාරය දක්වලා පෙන්වන්න. එහෙමනේ කියන්නේ. ඉතින් සුසීමත් සුසීම තෙරුන් වහන්සේත් එදා කියනවා අර රහතන් වහන්සේ ළඟට ගිහිලා ආ ඔබ වහන්සේලා රහත් නම් ඔබ වහන්සේලා පුළුවන් ද උඩින් යන්න පුළුවන් ද පොළව ඇතුළට කිමිදිලා පෙන්වන්න. පුළුවන් ද 이르දි ප්‍රතිහාරය දක්වලා තව රූප මවලා පෙන්වන්න. මෙහෙම කිව්වහම නොහේතං ආවසෝ එවත්නි අපිට ඒක කරන්න බෑ කියලා අර හාමුදුරුවරු පිළිතුරු දෙනවා. ඊට පස්සේ එහෙනම් ඔබ වහන්සේලාට මේ දිව කනින් ශබ්ද අහන්න පුළුවන්. ඈත තියෙන ශබ්ද තව කොහේ හරි කට්ටිය කතා කරන ශබ්ද අහන්න පුළුවන්. ඒත් නොහෙතන් අවශ්‍ය. ඒක ඇලත් මේකත් අපිට කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඊට පස්සේ අහනවා මේ ඔගොල් උභාසලට එනම් පුළුවන් ද අනුන්ගේ සිත් කියවන්න. අනුන්ගේ සිත් වැඩ කරන විදිහ පිළිබඳව දකින්න. අංග රාග සහිත සිත්, රාග සහිත සිතක්, දෝෂ සහිත සිත්, දෝෂ සහිත සිතක් මේ විදිහට මේ මේ සිත පිළිබඳව දකින්න දැනගන්න පුළුවන් ද අනුන්ගේ සිත් වැඩ කරන ආකාරය පිළිබඳව තේරුම් ගන්න පුළුවන් ද මොන විදිහේ සිද්ද උපදින්නේ කියන එක පිළිබඳව. ඒකත් අපිට පුළුවන් කමක් නැහැ කියලා අර රහතන් වහන්සේලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ එහෙනම් ඔබ වහන්සේලාට පුළුවන්ද පෙර ජීවිත ගැන සිහි කරන්න එහෙනම් ගිය ජීවිතේ හරි ඊට කලින් ජීවිතේ හරි ඊටත් කලින් ජීවිත හරි මේ විදිහට පෙර තමන් ඉපදුණු තැන් පිළිබඳව සිහි කරන්න පුළුවන් අරහතන් වහන්සේලා පිළිතුරු දෙනවා එවත් අපිට ඒකත් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියලා ඊට පස්සේ නැවත අහනවා මේ එහෙනම් ඔබ වහන්සේලාට පුළුවන්ද මේ මේ චුතූපපාත ඥානය සත්වයන්ගේ චුති උත්පත්තීන් පිළිබඳව දකින්ද චුති උත්පත්තීන් පිළිබඳව මෙනෙහි කරන්න ඔබ වහන්සේලාට පුළුවන්. සත්වය මේ විදිහේ කුසල් කළා මේ මේ තැන්වල උපදිනවා මේ අය අකුසල් කළා මේ මේ තැන්වල උපදිනවා කියන එක ගැන ඔබ වහන්සේලාට පුළුවන් දෙහිම දේවල් දකින්න. ඒත් බෑ කියලා කියනවා. ඊට පස්සේ මේ අරූපාවචරාදී ධානවලට සමවැදිලා වාසය කරන්නට පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ මේ මේ විදිහට සුසීම හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගෙන් නැවත නැවත පෙරලා නැවත නැවත ප්‍රශ්න කරනවා මේවා පුළුවන්ද මේවා පුළුවන්ද මේවා පුළුවන්ද රහත් නම් ඒක පුළුවන් වෙන්න බෑ කියලා ප්‍රශ්න කිරීම කරනවා. එතකොට මේ විදිහට ප්‍රශ්න කරනකොට මේ වික්ෂණ මහන්සියලා අවසානෙටම සුසීම හාමුදුරන්ට පිළිතුරු දෙනවා ඒකට වෙහෙසටපත් වෙලා මේ අපි පඤ්ඤා විමුක්තයි. අපි ප්‍රඥාවෙන් මිදුණායි. එතනම් අපි සුස්ක විපස්සනාව තුළ ධර්මය අවබෝධ කරගත්ත අය. ඊට පස්සේ මේ අපිට මේ වලට සමවැදීමක් අපි කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මෙහෙම දේවල් අපි ලබාගෙන නෑ. ඒ වුණාට ඒක කොහොම කිව්වත් මේ අපි රහත් තමයි. අපි ප්‍රඥා විමුක්ත භාවයටම පත් වෙලා තියෙනවා. අතකෝ පඤ්ඤා විමුක්තා මයන්ති කියලා වැත්මි මේ ඒක නහසල දේශනා කරන්නේ ආජානේයාසි වාත්වං ආවසෝ සුසීම නවාත්වං ආජානේයාසි ඒ කියන්නේ සුසීම ඔබ දැනගත්තත් නොදැනගත්තත් ඔබ දැනගත්තත් නොදැනගත්තත් නැත්නම් ඔබ ඔබ තේරුම් ගත්තත් නැතත් අපි රහත් තමයි. අපි පඤ්ඤා විමුක්තයි කියලා අවසානයේට අර රහතන් වහන්සේලා සුසීම හාමුදුරුවන්ට පිළිතුරු ලබා දෙනවා. ඊට පස්සේ සුසීම හාමුදුරුවෝ මෙතනින් ආසනෙන් නැගිටලා ඊට පස්සේ උන්වහන්සේට වන්දනා කරලා මේ ඒ වික්ෂුන් වහන්සේලා ළඟින් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ සමීපයට යනවා. භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා අර වුණ කතාව ඔක්කොම දන්නනවා. භාග්‍යතුන් වහන්සේට ස්වාමීනි මම මේ විදිහේ මේ විදිහේ දේවල් ඇහුවා. එකක්වත් නැහැ කිව්වා. ඒ වුණාට උන්වහන්සේලා අවසානයේදී කිව්වා ඔබ දැනගත්තත් නොදැනගත්තත් මේ අපි රහත් කියලා අපි පඤ්ඤා විමුක්තයි කියලා අපිට කිව්වා කියලා සුසීම හාමුදුරුවෝ බුදු භාග්‍යතුන් වහන්සේට ඒ පිළිබඳව දැන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුබ්බේකෝ සුසීම ධම්මට්ඨිති ඥානං පච්චා නිබ්බානේ ඥානං. සුසීම పూర్වයේහි එන්නේ ධම්මට්ඨිති ඥානය පච්චා නිබ්බානේ ඥානං. ඊට පස්සේ තමයි නිර්වාණය පිළිබඳ තියෙන නුවණ තියෙන්නේ කියලා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ නකාහං භන්තේ ඉමස්ස භගවතා සංකිට්ඨේන භාසිතස්ස විත්තරේන අත්තං ආජානාමි භාග්‍යතුන් වහන්සේ මේ කෙටියෙන් කියපු වචනේ විස්තර වශයෙන් මට විභාග දැනගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මේක මට විස්තර කරලා දේශනා කරනවා නම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඒක නැවත විමසා සිටිනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේත් අර සුසීම හාමුදුරුවෝ කියපු කතාව සුසීම හාමුදුරන්ට අර රහතන් වහන්සේලා කියපු කතාවට හා සමානවම දේශනා කරනවා. සුසීම ඔබ දැනගත්තත් නොදැනගත්තත් ඉස්සෙල්ලම තියෙන්නේ ධම්මට්ටි ඥානය. ඊට පස්සේ තමයි නිබ්බාණේ ඥානය තියෙන්නේ. නිවන පිළිබඳව ඥානය තියෙන්නේ. කියලා භාග්‍යවතුන් වහන්සේ සුසී මහමුදුරන්ට මේ ධර්මන්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනවා. තං කිම්මඤ්ඤ සුසීම රූපං නිච්ඡං වානිච්ඡං ചാති. සුසීම ඔබ මොකද හිතන්නේ? රූපය නිට්ටයද අනිත්‍යද? අනිච්ඡම් බන්තේ සාමිනී අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? දුක්ඛං වාතං සුඛං ජාති ඒක දුක්ඛං බන්ති ඒක දුකයි ඊට පස්සේ ඒක දුක නම් ඒක සුදුසුද මේ කල්ලන්නතන් සමනුපස්සිතුන් ඒ තමම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති මේක මම මේක මගේ මේක මගේ ආත්මයයි කියලා ගන්න සුදුසුද කියලා අහනකොට නොහෙතම් බන්තේ කියලා පිළිතුරු දෙනවා ස්වාමිනේක සුදුසු නෑ කියලා. මේ විදිහට ස්කන්ධ පංචකය පිළිබඳවම භාග්‍යතුන් වහන්සේ සුසීම හඳුරෝගෙන් විමසනවා. දැන් මේ කාරණාව පිළිබඳව අපි අපේ අවධානය වඩාත්ම යොමු කළ යුතු ප්‍රධාන කරුණක් අපේ මේ දේශනාව තුළදී අපි වඩාත්ම අවධානයක් යොමු කරන කරුණ බවට පත් වෙන්නේ පළමුව දිවෙන ඥානය ධම්මට්ඨිති ඥානය ඊට පස්සේ පච්චා නිබ්බානේ ඥානං පසුව නිර්වාණය පිළිබඳව තියෙන ඒ ඥානය යෙදෙනවා කියන එක. ඊට පස්සේ මොකද්ද නිබ්බානේ ඥානය කියලා කියන්නේ? නිර්වාණය කෙරෙහි තියෙන ඥානය කියලා කියන්නේ නිවන අරමුණු කරගනු ලබන මාර්ගය තමයි නිබ්බාණී ඥාන යනුවෙන් මෙතනදී අදහස් කරන්නේ. ඒ වගේම ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ මොකද්ද? ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ ධර්මස්ථිතයෙන් පිළිබඳව දන්නා නුවණ. ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව දන්නා වූ නුවණ තමයි ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ. ඉතින් පළමුව යෙදෙන්නේ මොකද්ද? පළමුව යෙදෙන්නේ පින්නතුනේ මේ ධම්මට්ඨිති ඥානය. ධම්මට්ඨිති ඥානය කියලා කියන එකට තව පරයාය වචනයක් අපි කිව්වොත් විපස්සනා ඥානය කියලා අපිට මේක හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. විපස්සනා ඥානයත් ධම්මට්ඨිති ඥානයත් යනු මේ දෙකම එකම ධර්මයක පැවැත්මක්. නැතිනම් මේ දෙකම එකයි. ධම්මට්ඨිති ඥානයත් ඒ වගේම විපස්සනා ඥානය කියලා කියන්නේ දෙකක් නෙමෙයි එකම දේ. ධම්මට්ඨිතිය කියලා කියන්නේ පින්නතුනේ මේ ධර්මයන්ගේ පැවැත්ම කියන එක තිතාවසා ධම්ම ධාතු ධම්මට්ඨිතා ධම්ම නියාමතාදී ලෙස භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වුණත් නැතත් මේ ලෝකයේ ධර්ම ස්ථිතියක් තියෙනවා මේ ධර්මයේහි මේ මේ මේ ලෝකයේහි එහෙම න්‍යාමයක් තියෙනවා එහෙම පැවැත්මක් තියෙනවා අන්න ඒ පවතින පැවැත්ම තමයි බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගන්නේ අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරන්නේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේලා හදාගත්ත මාර්ගයක් ගැන කතා කරනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේලා ලෝකෙට දේශනා කරන්නේ මොකක්ද? උන්වහන්සේලා විසින් මේ ලෝකයේහි උන්වහන්සේලා පහළ වුණත් නැතත් පවතින ඇත්ත ස්වභාවය යම් බඳුද? ඒ ස්වභාවය ඒ විදිහටම අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමක් කරන කාර්යබරටපත් වෙන්නේ. එතකොට මේ ලෝකයේහි පවතින මේ ධම්මත්‍ත්‍චිතාවය ධම්මත්‍ත්‍චිතය කියලා කියන්නේ ධම්ම ඒ ධර්මයන්ගේ පැවැත්ම කියන එකනේ. එතකොට යම් මේ ධර්මයන්ගේ පවත්නා බවක් තියෙනවා නම් පවත්නා ස්වභාවයක් තියෙනවා නම් අන්නේ පවත්නා ස්වභාවය තමයි ඒ ධම්මත්‍ත්‍චිතාවය කියලා කියන්නේ. ඉතින් මේ ධර්ම ස්ථිතිතාවය කියනකොට ඒ පවතින ධර්මයේ පිළිබඳව කරන මානසිකාරය අපි කියව යෝනිසෝ මානසිකාරය කියලා. ඒ ධම්මටිටි ඥානය කියන එක අපිට ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරය තුළ එය ප්‍රත්‍ය කරගෙන තමයි ඊට පසුව මාර්ග ඥානය කියන එක උපදින්නේ. ඒකට මුලින්ම යෙදෙන්නේ මොකද්ද? ඒ ධම්මටිටිතාවය නැතිනම් ධර්මස්ථිතියෙන් පිළිබඳව තියෙන නුවණ. පින්නතුනේ මොනවාද මේ පවතින ධර්මයන්ගේ පවත්නා ස්වභාවය කියන එකකින් අදහස් කරන්නේ? පවතින ධර්මයන්ගේ පවත්නා ස්වභාවය යනුවෙන් අදහස් කරනු ලබන්නේ ඒ ධර්මයන්ගේ යම්බඳු ආකාරයේ වූ පැවැත්මක් තියෙනවා මේ කෙනකෙනා ඇසුරු කරන ලෝකයාදී තැනක යම් ආකාරයක පැවැත්මක් තියෙනවා නම් ඒ පවතින ආකාරය තමයි පිනතුනේ මේ ධම්මත්‍ත්‍ිතාවය කියන යනුවෙන් අදහස් කරනු ලබන්නේ. ඒ කියන්නේ මේ අපේ ලෝකය කියනකොට කෙනකෙනාගේ තුලින් තේරුම් ගන්නට ඕනේ ලෝකය පිළිබඳව කතාවකුයි මේ කතා කරන්නේ. ලෝක කියන වචනේ ගැන අපි ධර්මයේ පැහැදිලි කෙරෙන එක එක නිර්වචන අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ස්කන්ධ ලෝකය, ධාතු ලෝක, ආයතන ලෝක, ඒ වගේම දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, අපාය ලෝක මේ විදිහට අපිට ලෝකය ගැන කරන නිර්වචන ධර්මයේ තුලම අපිට විවිධ સંદર્ભයන් ඔස්සේ දකින්නට පුළුවන්කම තියෙනවා. හැබැයි අපි අවබෝධ කරගන්නට ඕන ලෝකයේ බවට පත් වෙන්නේ මේ නිවන් දැකීම සඳහා අපි පිරිසිදු දකින්නට ඕනේ ලෝකයේ බවට පත් වෙන්නේ ලෝකය සහ ලෝක සමුදය කියලා දේශනා කරන්නේ මේ ස්කන්ධයන්ගෙන් සකස්වන ස්කන්ධ ලෝකය ආයතන ලෝකය කියන මේ ලෝකය. ඒ කියන්නේ ඒක පුද්ගලානුබද්ධ දෙයක්. ඒ කියන්නේ ඒ ඒ පුද්ගලයා කියන තැනක विद्यमान වන ස්වභාවය තමයි අපි අවබෝධ කරගන්නට තියෙන්නේ. එතන ලෝකයක් ලෝක සමුදයක් කියනකොට එතනදී චතුරාර්ය සත්‍ය ධර්ම විභාගයට අනුව පැහැදිලි කරනවා නම් ලෝකේ යනු දුක්ඛ දුක්ඛාර්ය සත්‍ය කියන එක. එසා දුක්ඛාර්ය සත්‍යය දුක්ඛ සමුදයාර්ය සත්‍යයක් තමයි ලෝකයක් ලෝක සමුදයක් කියලා කියන්නේ. ඉතින් මේ ලෝකය කියනකොට ඒ නිසා හිතන්නට එපා භෞතිකව තියෙන ලෝකය ගැන අපි කරන සම්මර්ෂණයක් කියලා. අපි ලෝකයේ පිළිබඳව කරන සම්මර්ෂණය කියලා කියන්නේ පුද්ගලානුබද්ධ ලෝකය. ඒ කියන්නේ ඒ පුද්ගලයන් ලෝකයේ ඇසුරු කරගන්න තැනක පවත්නා යථා ස්වභාවය පිළිබඳව සිහිය සහ නුවණ පවත්වන ආකාරය පිළිබඳවයි පින්නතුනේ අපිට මෙතෙන්හිදී තේරුම් ගන්නට අවබෝධ කරගන්නට අවශ්‍ය වන්නේ. එනිසා අපි මේ තැනක් අවබෝධ කරගන්නකොට තේරුම් ගන්නකොට මේ ධම්මටිපිතාවය පිළිබඳව ඔබේ මේ ස්පර්ශ ආයතන හයේ අත්දැකීම තුළ තමයි ඔබට අවබෝධයට පැමිණෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ සුසීම හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරනකොට මේ මේ රූපාදී ධර්මයන් පිළිබඳව මේ ප්‍රශ්න විමසීම සිද්ධ කරන්නේ. තංකින් මඤ්ඤස සුසීම රූපං නිච්ඡං වා නිච්ඡං චාති. සුසීම ඔබ මොකද හිතන්නේ? රූපය නිට්ටයද අනිත්‍යද? ඔන්න දැන් ඒක ප්‍රශ්න කරන රූපේහි නිට්ටනිට්ඨතාවය. රූපේ කියනකොට මෙතනදී අපිට තේරුම් ගන්නට පුළුවන් ආයතන පරයායෙන් ගත්තොත් රූපායතන සියල්ලම. ඒ කියන්නේ චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගහනායතන, ගන්ධායතන, ජීවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන කියන ආයතන 10ටම අදාළව තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ රූපය නිට්ටයද අනිත්‍යද කියන එකෙන් විමසා සිටින්නේ. ඊට පස්සේ අපිට හඳුනා ගන්නට පුළුවන් වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මයන්ගේ ඒ විදිහටම විමසීමක් සිද්ධ කරනවා. ඒ අනුව මොනවද මේ විමසන්නේ? බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලානුබද්ධ ලෝකය ගොඩනැගුණු මූලික පදනම පිළිබඳව තමයි ප්‍රශ්න කරන්නේ. ඒක අනිත්‍යයි. ඒක නිට්ටයද අනිත්‍යද කියන තැනදී සුසීම හඳුරෝ ඒක අනිච්ඡම්බන්තේ ස්වාමිනී ඒක අනිත්‍යයි. උන්වහන්සේගේ වැටහීම අනුව උන්වහන්සේ පිළිතුරු දෙනවා. ඒක අනිත්‍යයි කියන එක. ඇයි අනිත්‍යයි කියලා කියන්නේ? පිනතුනේ පේන දේ, ඇහෙන දේ, විඳින දේ, දැනගන්න දේ කියන මේ ධර්ම එහි ස්වභාවය තමයි ඒකේ අනිත්‍යතාවය කියන එක. ඒක නිට්ටය වෙන්නේ නෑ කවදාවත්. ඒ නිසා තමයි අපි රූපය අනිත්‍යයි කියන තැන සංග්‍රහ කරන්නේ. රූපය අනිත්‍ය ධර්මයක්. කවදාවත් ඒක නිට්ටය දෙයක් බවට පත්වන්නේ නැහැ. යම් කිසි දෙයක් ප්‍රත්‍යයෙන් හටගන්නවා නම් ඒ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වීම ඒ හටගත් ධර්මයන්ගේ තියෙන ස්වභාවය. රූපාදී ධර්ම සියල්ලක්ම ප්‍රත්‍ය සමவாயෙන් හටගත් දේවල්. ඒ ප්‍රත්‍ය සමவாயෙන් හටගත් රූපාදී ධර්මයෝ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. ඒ රූපාදී ධර්මයන් ප්‍රත්‍ය සමவாயෙන් හටගෙන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වන රූපාදී ධර්මයන්ගේ යථා පැවැත්ම පිළිබඳව අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම තමයි අපි සිද්ධ කරන්නට ඕනේ. ඒ නිසා විදර්ශනාව විදර්ශනා ඥානයේකදී ධම්මට්ඨිති ඥානයේකදී ඒ පිළිබඳව තියෙන මෙනෙහි කිරීම අවබෝධය අපිට ඊටාම වැදගත් වෙනවා. රූපය කියලා කියනකොට අපි රූපය ගැන හඳුනා ගන්නවා චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයක් තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. රූපස්කන්ධය කියන එක පැහැදිලි කිරීමේදී අපිට අනිත්‍ය ආදී වශයෙන් අපි දකින්නේ මේ සතර මහා ධාතු සහ උපාදාය රූපය කියන මේ රූපය. ඒකට මේ රූපය අපි හඳුනාගෙන ඊට පස්සේ අපි දකිනවා ඉති රූපස්ස සමුදයෝ ඒ රූපේ සමුදේ වුණ ආකාරය මොකද්ද? ඉති රූපස්ස අත්ංගමෝ ඒ රූපේ අස්තංගමේට කියන්නේ යනවා කියන්නේ මොකක්ද? එතකොට මෙන්න මෙයයි රූපය මේ රූපේහි සමුදයයි මේ රූපේහි අස්තංගමයයි කියලා අපි රූපේ පිළිබඳව යම් බඳු ආකාරයකට මානසිකාරයේ පැවැත්මක් යෝනිසෝ මානසිකාරයේ පැවැත්මක් පැවැත්වීමක් කරනවා නම් අන්න ඒක තමයි පින්තුනි ධම්මට්ඨිති ඥානයේ බවට පත් වෙන්නේ. එහෙනම් අපිට ඒ ස්කන්ධයන්ගේ ඇත්ත පේන විදිහට ආයතනයන්ගේ ඇත්ත පේන විදිහට අපිට එතන පේන්නට අවශ්‍යයි ඒ කාරණාව විනිවිද දැකීමක් විදිහට. පින්තුනි අපිට බොහෝ වෙලාවට විදර්ශනාව වඩන්න පටන් ගත්තත් අපිට ඒ පිළිබඳව තියෙන්නේ ඝන සංඥාවක් තුළ ඉඳලා එහි මත පිහිටලා තමයි අපේ භාවනාව අපි ඉදිරියට සිදු කරගෙන යන්නේ. ඒක හරියට උපමාවකින් පැහැදිලි කළොත් වාහනයක් නොවන එක එක කොටස් ටිකක් නිසා වාහනයක් නොවන එක එක වර්ගයේ එක එක කොටස් ටිකක් නිසා අපිට වාහනය කියලා එකක් දකින්න පුළුවන්කම තියෙනවා. ওই වාහනය කියලා අපිට පේන එකෙන් එක එක කොටස අපි වෙන් කළොත් අපි වාහනයක් වෙන් කරලා නැහැ කොටස් ටිකක් ඉවත් කිරීම පමණයි කරලා තියෙන්නේ. හැබැයි වාහනය කියන එකක් විද්‍යමානත්වයට ගිහිල්ලා නැහැ. කොටස් ටිකක් වෙන් කිරීම තුළ වාහනය කියන එකක් අපිට දකින්න දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. කියන්නේ වාහනය කියලා එක කොටසක්වත් අපිට හම්බ වෙන්නේ නැහැ. අපි එකෙන් එකින් එකට වෙන් වෙන්ව ගියපු කොටස් ටික ගලවන්න පටන් ගත්තොත් අපි කෑලි ගලවලා අයින් කරනකොට අපිට වාහනය කියලා කියන්නේ එක කෑල්ලක්වත් අපි ගලවලා අයින් කරන්නේ නැහැ. හැබැයි අපි වාහනේ කියලා යම් ව්‍යවහාරයක් කරා නම් ඒක කරන්න පුළුවන් කමක් නැති තැනකට පත් වෙලා තියෙනවා කොටස් ටිකක් කියන සංඛ්‍යාවට ගිහිල්ලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට මෙතනදී වාහනයක් නොවුණු කොටස් ටිකක් නිසා මේ දේවල් වල පොදුවේ එකතුව දිහා බැලුවාම අපි වාහනය කියන එකක් ව්‍යවහාර කරනවා. ඒක ව්‍යවහාරයට සත්‍යක් වන්නට පුළුවන්. හැබැයි ඒක පරමාර්ථයට සත්‍යක් නෙමෙයිනේ. ව්‍යවහාරයට අපි ඒක වාහනය කියලා කතා කළාට ඒ වාහනය කියලා කතා කරන තැන වාහනේ වුණ කොටසක් ඇත්තේ නැහැ. එහෙනම් වාහනය කියලා කතා කරන තැන වාහනේ නොවුණු කොටස් සමූහයක පොදු දේවල් සමූහයක එකතුවක් තමයි පින්නතුනේ අපිට වාහනය කියලා ඇසුරු වන වාහනය කියලා හම්බෙන තැනක තියෙන දෙය. දැන් අපි විදර්ශනාවට ලක් කරන්නට ඕනේ අර වාහනේද එහෙම නැතිනම් අර කොටස් ටිකද විදර්ශනාවට ලක් කරන්නේ පින්නතුනේ වාහනේ කියන එක නෙමෙයි වාහනේ කියන එක විදර්ශනාවට ලක් කළ යුත්තක් බවට පත්වන්නේ නැහැ ඒක විදර්ශනාවට විශේෂ බවට පත්වන්නේත් නැහැ මොකද ඒක විද්‍යමාන ධර්මයක් නොවන නිසා වාහනය කියන එක අපිට හමු වෙනවා නම් ඒක ඇත්ත බවට පත් වෙලා තියෙනවා නම් ඒ ඇත්ත බවට පත්වන වාහනය කියලා ගත්ත එක අපිට දුරු කරගන්න ඕනේ දැකීමක් මිසක ඒක යථාර්ථයේ බවට පත්වන්නේ නැහැ. එහෙනම් මොකකට හිත තියලාද අපි වාහනය කියන දෙයක් තියනවා කියන එකෙන් මිදෙන්නේ? ඒකෙන් අපි මිදෙන්නේ පිනතුනේ අපි දකිනවා වාහනේ නොවුණු කොටස් ටිකක පැවැත්මක් තියෙන කියන එක. එකිනෙකට වෙන් වුණ වාහනයක් නොවුණු කොටස් ටිකක පැවැත්මක් තියෙන කියන අවබෝධයත් එක්ක තමයි අපිට වාහනය කියන එකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි විදර්ශනාවට හැම වෙලාවකදීම පාදක වෙන්නේ මේ කියපු පරමාර්ථ ධර්මයන්. ඒ කියන්නේ චිත්තචෛසික රූපාදී ධර්ම තමයි ඒකට පාදක වෙන්නේ. එහෙනම් අපිට රූපය පිළිබඳව කතා කරනකොට අපේ අනිත්‍ය සංඥාදිය වඩනකොට අපිට දරුවා, අම්මා, තාත්තා, ගෙවල් දොරවල් මේ ආදී කරුණු පිළිබඳව නෙමෙයි අපේ හැසිරීම මනස මනස මෙහෙවීම තියෙන්නට ඕනේ. පවතින ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගන්න තැනටයි අපේ මනස යොමු වෙන්නට ඕනේ. පවතින ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට අර විදිහේ වැරදි ආකාරයේහි දැක්මක් තිබුණා නම් ඒ වැරදි දැක්ම උපදින්න නැතුව යනවා. වැරදි දැක්ම අම්මා කියලා දැනගන්න එක නෙමෙයිනේ අපි නිතර කතා කරලා තියෙනවා. ඒකට වැරදි දැක්ම දරුවා කියලා දැනගන්න එක නෙමෙයි. දරුවා නොවන ධර්ම ටිකකට දරුවා කියන ව්‍යවහාරය කරන බව තේරුම් නොගැනීමයි අපි අපි ඇති කරගන්න වැරද්ද. ව්‍යවහාරය කියන එකත් සත්‍යයක් ලෝකෙට. ව්‍යවහාරය නැතුව ලෝකයේ තුල අපිට හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒකට කියනවා අපි වෝහාර සත්‍ය කියලා. ව්‍යවහාර සත්‍ය. ඒ වගේම පවතින යථාර්ථය වෙනම දෙයක්. ඒකට අපි කියනවා පරමාර්ථ සත්‍ය කියලා. එතකොට පරමාර්ථ සත්‍ය ඒකට අදාළව ඇත්ත. වෝහාර සත්‍ය එයට අදාළව ඇත්ත. මේ දෙකම සත්‍ය දෙකක්. එහෙනම් අපි වෝහාර සත්‍ය පරමාර්ථ සත්‍ය බවට පත් කරන්නේත් නැහැ. පරමාර්ථ සත්‍ය වෝහාර සත්‍ය බවට පත් කරන්නේත් නැහැ. එහෙනම් වෝහාර සත්‍ය කියන මේ ව්‍යවහාරය කියන එක අපි සිද්ධ කරන එකේ නෙමෙයි ගැටලුව තියෙන්නේ. වෝහාරය කියන එක පරමාර්ථය කරගත්තොත් සම්මුතිය කියන එක පරමාර්ථය බවට පත් කරගත්තොත් ඒක පවතින දෙයමයි කියලා අපි කල්පනා කළොත් අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ අපි පණවන්න බැරි දෙයක් පණවනවා. අපි නොපවතින දෙයක් පණවනවා. ඒක තමයි වෝහාරයේ යථාර්ථය බවට පත් කර ගැනීම තුළ තියෙන්නේ. අද අපි ජීවත් වෙන්නේ වෝහාරය කියන එක යථාර්ථය බවට පත් කරගත්ත තැනක අපිට යථාර්ථ වශයෙන් පවතින පරමාර්ථයන්ගේ ස්වභාව ලක්ෂණයන් පිළිබඳව වටහා ගැනීමක් නැහැ. ඒ නිසා අපි වෝහාරයේ පිළිබඳව වටහා ගැනීමකින් ඉන්නවා. ඒක පරමාර්ථයන් හැටියට. ඒ නිසා තමයි බාහිර තියෙන රූපය දරුවම වෙලා අපිට හම්බ වෙන්නේ. බාහිර තියෙන රූපය gederama වෙලා අපිට හම්බ වෙන්නේ. බාහිර තියෙන රූපය වටිනාකම් තියෙන දේ නොවටිනාකම් තියෙන දේ කියලාම අපිට හම්බ වෙන්නේ. මොකක් නිසාද? හේතුව තමයි පින්නතුනි ව්‍යවහාරය කියන දේ අපි සත්‍ය බවට පත් කරගෙන තියෙනවා. ව්‍යවහාරය කියන දේ අපි බාහිර ලෝකයේ මත යථාර්ථයක් බවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යවහාර සත්‍ය කියන එක අපි පරමාර්ථ සත්‍ය කොට හංගිනවා. මෙන්න මේ වැරද්ද තුලයි අපි ඉන්නේ. ඒ නිසා ධර්මය අවබෝධ කර ගැනීම කියලා කියන්නේ වෝහාර සත්‍ය පරමාර්ථ සත්‍යක් බවට පත් කරගෙන ඉන්න ලෝකෙට පරමාර්ථ සත්‍ය වෙනම පෙන්වා දෙනවා. එතකොට එයා තේරුම් ගන්නවා වෝහාර සත්‍යෙහි ප්‍රමාණයේ සීමාව මොකද්ද? පරමාර්ථ සත්‍යෙහි සීමාව මොකක්ද කියලා. එතකොට ගැටලුකාරී තත්වයක් ඇති වෙන්නේ නැහැ. නැත්තම් නැති දේවල් ඇති හැටියට කල්පනා කරන ලෝකයක තමයි වාසය කරන්නේ. නැති දෙයක් ඇති හැටියට කල්පනා කරන්න යන එක හරි ප්‍රශ්නකාරී දෙයක් නේ. පිනතුනේ තමන් පිළිබඳව නැති දෙයක් ඇති හැටියට දැන් හිතන්නකෝ යම් කිසි කෙනෙක් ටෙලි නාට්‍යයක රඟපානවා. වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් වෛද්‍යවරයෙක් විදිහට රඟපානවා. එයා දන්නවා එයා වෛද්‍යවරයෙක් හැටියට රඟපෑවට එයා වෛද්‍යවරයෙක් නෙමෙයි කියලා. ඒ නිසා එයා රඟපෑමක් පමණයි කියලා දන්නවා දැනුවත්ව එයා එතනදි කියන්නේ නැහැ මම වෛද්‍යවරයෙක් නෙමෙයි කියලානේ. එයා ඒ රඟපෑම සිද්ධ කරනවා. ඇයි කරන්නේ? ඒක තමයි එයාගේ ක්‍රමය. ඒක දැනුවත්ව තමයි ඒක එයා කරන්නේ. මොහොතකට හිතන්නකෝ එයාට එයා වෛද්‍යවරයෙක් නෙමෙයි කියන එක අමතක වුණා කියලා. එයාට දැන් හිතෙන්නේ ආ වෛද්‍යවරයෙක්මයි කියලා. දැන් මොකද හිතෙන්නේ? අන්න එතන ගැටලුවක් තියෙනවානේ. අන්න ඒ වගේ තමයි නොපවතින දෙයක් පවත්නා දෙයක් හැටියට කල්පනා කිරීම කියන එක. වෛද්‍යවරයෙක් කියන බව පැවතුනේ නෑ ඔහු කෙරෙහි. හැබැයි ඔහු හංගිනවා කල්පනා කරනවා ඔහු වෛද්‍යවරයෙක් කියලා. එතකොට ඒකෙන් ප්‍රශ්න ගොඩාක් පැන නගින්නට පුළුවන්කම තියෙන. ඒකට අපි කියනවා මානසික ව්‍යාධි තත්ත්වයක් ඒක. එහෙම වෙනවා. පිනතුනේ අශ්‍රතවත් ප්‍රත්‍යඥයන්ගේ ස්වභාවය ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති අහලා නැති අයගේ ස්වභාවය වෙන්නේ ඒ බඳු වූම ස්වභාවයක් තමයි. නැති දෙයක් ඇති හැටියට හඟින එක කල්පනා කරන එක තමයි ඒ අයගේ ස්වභාවයේ බවට පත් වෙන්නේ. ඒ නිසා සත්වයේක් පුද්ගලයෙක් මම සහ ලෝකය කියන මේ හැඟීම් ස්කන්ධ ටික මත පවතින දේවල් හැටියට කල්පනා කරනවා. ඒ කියන්නේ අර වෝහාරයට ගත්ත දේ. වෝහාරය කියලා කිව්වේ ඒ පරමාර්ථ වශයෙන් ඇත්ත වුණ දෙයක් නෙමෙයිනේ. හරියටම වෛද්‍යවරයා කියන එක ඒ කතාවට අදාළව එයාගේ රංගනයට අදාළව ඇත්ත වුණාට ඒක සාමාන්‍ය ලෝකෙට ඇත්ත නෙමෙයි. ඒ වගේ තමයි වෝහාරය කියන එක. ඒක සාමාන්‍ය ලෝකෙට අදාළව ඇත්ත නෙමෙයි. ඒක ව්‍යවහාරයේ දරුවා, ගෙදර, අම්මා තාත්තා මේක වටිනවා වටින්නේ මේව ව්‍යවහාරයට අනුව ඇත්ත. හරියට අර ඒ අදාළ රංගනයට අදාළව ඔහු වෛද්‍යවරයෙක් තමයි. ඒ වගේ. හැබැයි ඒ ව්‍යවහාරයේ පරමාර්ථය කරගත්තොත් කවුරු හරි තියෙන රූපේ දරුවම වුණොත් වටිනකම් නොවටිනකම් තියෙන දේ රූපෙම වුණොත් එතකොට මොකද්ද වෙන්නේ අර ව්‍යවහාරයේ පරමාර්ථය කරගෙන හරියට අර රංගනයේට අදාළව තියෙන වෛද්‍යවරයාගේ භූමිකාව එයා ඇත්තම ජීවිතයේ ඇත්ත විදිහටම රඟපාන්න ගියොත් මොකද්ද වෙලා තියෙන්නේ ඒක රඟපාන්න කියන එකෙන් අදහස් කළේ ඇත්තම ජීවිතයට එයා ආදේශ කරගත්තොත් යම් විදිහකින් එයා ඇත්ත ජීවිතෙත් වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන්න ගියොත් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා අන්න ඒ වගේ තමයි පින්නතුනේ අර වෝහාරය සඳහා තියෙන සත්‍යතාවය. ඒක ව්‍යවහාර කියන සීමාවට පමණක් අදාළව නැත්තම් ඒ ඇත්ත පරමාර්ථ ස්වභාවයකින් පරමාර්ථ සත්‍යක් ලෙස ග්‍රහණය කරන්න පටන් ගත්තොත් අන්න එතන ගැටලුවක් තියෙනවා. අද අපිට තියෙන ප්‍රශ්නේ ඒ තමයි පරමාර්ථ ස්වභාවයකින් අපි කල්පනා කරන වෝහාර සත්‍ය නිසා තමයි වටිනා නොවටිනා දේවල් ලෝකෙ තුල අපිට හම්බ වෙන්නේ. වටිනකම් නොවටිනකම් අපිට ඇති වෙනකොට අපිට ඒවා පිළිබඳව ඡන්දයන්ගේ නානත්වයන් තියෙන්නේ. ඡන්දයන්ගේ නානත්වය නිසා අපිට පරේෂණ නානත්වය තියෙන්නේ. අපි හොයන්නේ. ඒවා අපි ලං කරගන්න උත්සාහවත් වෙන්නේ. ඒවා ලැබෙනකොට අපිට සතුටු වෙන්නේ. නොලැබෙනකොට අපි දුක් වෙන්නේ, පරිලාහයටපත් වෙන්නේ. ඒවා නැති වෙලා යනකොට එකක් නැති වෙනකොට එක දුකක්, තව දෙයක් නැති වෙනකොට ඊට වඩා වෙනස් දුකක්. ඇයි අපේ කැමැත්ත වෙනස් වීමනෝ? ගොඩක් කැමති නම් අපිට දුක වැඩි ඊට වඩා කැමැත්ත අඩු නම් දුක අඩුයි එතකොට අපේ කැමැත්තේ ප්‍රමාණයට අනුව පරිලාහ නානත්වයක් ඇති වෙලා තියෙනවා ඒ වගේම අපේ පරේෂණ නානත්වයක් ඇවිල්ලා තියෙනවා අපි කැමැතිම දේ වඩා හොයනවා ඊට වඩා කැමැත්ත අඩු දේ ඊට වඩා අඩුවෙන් හොයනවා. අපි කැමැත්ත අඩුම දේ අඩුවෙන් හොයනවා. මේ විදිහට අපේ කැමැත්තේ නානත්වය ලෝකයේ ඔබ මහන්සි ගන්න එකේ වෙනස්කම හැම දෙයක්ම ඔබේ සියලු චර්යාවන් තීරණය කරලා තියෙනවා. ඔබ දකින අර පරමාර්ථ වශයෙන් පරමාර්ථ නොවන දෙයක් ගැනීම කියන දේ මුල් කරගෙන ධම්මත්ථිති ඥානය තුළ සිද්ධ කරන දේ තමයි පින්නතුනේ යම් විදිහකින් පරමාර්ථ ස්වභාවය තියෙනවා නම් ඒ පරමාර්ථ ස්වභාවය පෙන්වලා දෙනවා. එතකොට සම්මුතිය සම්මුති සත්‍ය කියන භූමිකාව තුළ තබලා පරමාර්ථය පරමාර්ථ සත්‍ය කියන භූමිකාව තුළ තියෙනවා. ඒකෙදි ඒක සම්මුතිය බොරුවක් කියන්න නෙමෙයි යන්නේ. පරමාර්ථය බොරුවක් කියන එකක් නෙමෙයි කියන්නේ. සම්මුතිය බොරුවක් කියන්න පරමාර්ථයට හිත තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සම්මුතිය සම්මුතිය තුළ සත්‍යයක්. වෛද්‍යවරයා කියන භූමිකාව එයා රංගනයේ දක්වන වෙලාවේදී රඟපාන අවස්ථාවේදී එයා ඒ සිදුවීමට අදාළව එයා වෛද්‍යවරයෙක් විදිහට ඉන්න පෑනේ. වෛද්‍යවරයෙක් විදිහට රඟපාන්න ඕනේ තැන එයා ගිහිල්ලා වෛද්‍යවරයෙක් නෙමෙයි කියලා එතන කියනවනම් මොකද වෙන්නේ? ඒකත් ප්‍රශ්නකාරී. එතනම ගැටලුවක් තියෙනවා. වෛද්‍යවරයෙක් හැටියට පෙනී නොසිටිය යුතු ඇත්ත ලෝකෙත් යා වෛද්‍යවරයෙක් වෙන්න හදනවා නම් ඒකෙත් ගැටලුවක් තියෙනවා. ඒ විදිහට පෙනී ඉන්න හදනවා. ඒ නිසා සම්මුති සත්‍ය කියන එක තියෙන්නේ පරමාර්ථ සත්‍ය ඉදිරිපත් කරලා නිෂේධනය කරන්න නෙමෙයි. බොහෝ වෙලාවට භාවනා කරනකොට ධර්මයේ පිළිබඳව කතා කරන බොහෝ දෙනෙක් සමහර වෙලාවට උත්සාහවත් වෙන දෙයක් තමයි මේක නිෂේධණයට ලක් කරන්න උත්සාහවත් වෙනවා. සමහර අවස්ථාවලදී මේක නිෂේධණයට ලක් කරන්න උත්සාහවත් වෙනවා. නිෂේධණයට ලක් කරන්න කියන එකේ අදහස් කළේ මේ පරමාර්ථ සත්‍යයට හිත තියලා සම්මුතිය නිෂේධණය කරනවා. මේ ඔක්කොම වැරදි දේවල් කියලා කිවත් කරනවා. ඒක ව්‍යවහාරයේ සත්‍යයක්. ඒක ව්‍යවහාර කරන්න වෙනවානේ. එහෙම නැත්නම් අපිට ලෝකයේ කිසිම දෙයක් පරිහරණය කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන දේ තමයි ධම්ම ත්‍රිත්‍ඥාණයට අපිට හිත තියෙනකොට මේ ධම්මච්චති ඥානය කියලා කියන එකේ අදහස් කරන්නේ ව්‍යවහාරයේ සිඳ දැමීම නෙමෙයි ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව සිහිය තියෙනවා. එතකොට අපිට ඒකෙදි වෙන්ව පේන්න පටන් ගන්නවා පරමාර්ථයන්ගේ ස්වභාවය, රූපාදී ධර්මයන්ගේ ස්වභාවය. ඒක සංකතයි හේතුන්ගෙන් සකස් වන දේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එකෙන් අපිට වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් අපිට ඒ බව ප්‍රකට වන්නට නම් පින්න තුනේ මූලික ලෙසම ඔබට තියෙන්නට ඕනේ තැන තමයි පේන ඇහෙන විඳින දැනගන්න තැන්වලදී අපි සම්මුතිය යථාර්ථය පරමාර්ථය කරගෙන ඉන්නේ නැතුව ඒ තැන්වල තියෙන පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය අපිට වැටහෙන්නට ඕනේ. ඒ කියන්නේ චිත්තචෛසික රූපාදී ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව අපිට වැටහෙන්නට ඕනේ. මොහොතක් ඔබේ සිත වැඩ කරන විදිහ පිළිබඳව ඔබ අවධානයක් යොමු කරන්නකෝ. ඔබේ සිත වැඩ කරන ආකාරය පිළිබඳව ඔබ අවධානයක් යොමු කරනකොට ඔබට කොච්චරනම් දේවල් සිහිපත් වෙනවද? එක විනාඩියක් ඔබ නිහඬව හිටියොත් විනාඩියක් නිහඬව ඉන්න කාල පරාසය තුළ ඔබට මොනතරම් දේවල් සිහි කරගන්නට පුළුවන්කම තියනවද? ඒ මොනතරම් දේවල් සිහි වුණත් ඔබට පොදුවේ දකින්න පුළුවන් ඒ හැමතැනක්ම වෙන නානත්ව වලින් ඇසුරු වුණාට නානත්ව කියලා කිව්වම ඔන්න එකක් මතක් වුණා ඊට පස්සේ තව එකක් මතක් වුණා ඔන්න අපිට ගෙදර මතක් වුණා දරුවෝ මතක් වුණා අම්මා තාත්තා මතක් වුණා ලංකාව මතක් වුණා අපිට වෙන අපි කරන දේවල් රැකියාව මතක් වුණා විදිහ දැන් අපි මතක් වෙන සිහි වෙන ගොඩක් දේවල් තියෙනවා දැන් ඒකට තමයි නානත්වයක් කියලා කිව්වේ. මේ නානත්වයක් සිහි වුණ දේ ඇතුලේ පිනතුනේ අපිට පේනවා නම් මේ පංච උපාදානස්කන්ධයක්ම නේද මේ සිහි කරගත්තේ කියන එක අපිට පේනවනේ. මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයක්මයි මේ සිහි කරගත්තේ කියන එක අපිට දකින්න පුළුවන් නම් එතකොට අපිට අර නානත්වයේ ඇතුලේ ඒකත්වයක් තියෙනවා නේ. එනිසා සමනපස්සනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් අතීතයේ පෙර නිවාස පිළිබඳව යම් කිසි කෙනෙක් සිහි කරනවා නම් පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදව ගන්නවා නම් ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදව ගන්න කෙනා ඒ හැමෝම මේ පංචපාදානස්කන්ධයක්ම තමයි මෙනෙහි කරේ. අතීතයේ පෙරවිසූ කඳ පිළිවෙල සිහි කර ගන්නවා නම් යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසක් ඒ හැමෝම පංචපාදානස්කන්ධයම තමයි මෙනෙහි කරේ වෙන දෙයක් නෙමෙයි. පංචපාදානස්කන්ධයක් හෝ පංචපාදානස්කන්ධයේම එක වේදනාවල එක හඳුනා ගැනීම එක විඳීම දැන ගැනීම තමයි මෙනෙහි කරේ. ඊට වඩා වෙනස් දෙයක් නැහැ කියලා දේශනා කරනවා. එනිසා දැන් ඔබට අර සිහි වුණ පොදුවේ ඔබ අරමුණු කරගත්ත සියලුම දේවල් වල යථාර්ථය මොකද්ද? පංචපාදානස්කන්ධය. ඇයි පංචපාදානස්කන්ධයක් කියලා කිව්වේ? රූප නිමිති ගොඩක්, ඒ වගේම විඳපු හඳුනපු හිතලා දැනගත්ත දේවල් ටිකක් පංචපාදානස්කන්ධයක් තමයි ඔබ දැන් සිහි කරගන්නේ. ඒකට ඒ අරමුණු 1000ක් සිහි වුණා නම් ඒ 1000ෙම ඇත්ත මොකද්ද පංචපාදානස්කන්ධය. දැන් ඔබට පුළුවන් නම් මේ පංචපාදානස්කන්ධයක් කියන එකෙන් හඳුන ගන්න පුළුවන් ඔබට මේ පංචපාදානස්කන්ධේ හට ගැනීම වැයවීම දකින්න. කොහොමද? අර රූපේ වේදනා සංඥා සංඛාර විඥාන කියන දේවල් ඒ ටික ඒ ඒ ආහාර ප්‍රත්‍යාදීන් සකස් වුණා. ඒ ඒ ආහාර නිරෝධයෙන් නිරෝධයටපත් වුණා. ඒකට දකින්න පුළුවන්කම තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ සරියුත්තරන් වහන්සේගෙන් අහන්නේ බුත මිදන්ති සාරිපුත්ත පස්සතාති සාරිපුත්තේ භූතේ භූතය හැටියට දකිනාද? ඒ වගේම තදාහාර සම්භවන්ති පස්සතාති ඒක ආහාර සම්භවයේ නිසා ආහාරයෙන් හටගත්තා කියලා දකිනවනේ. නම් පංච උපාදානස්කන්ධ ඉපදෙලා තියෙන මොකෙන්ද? ආහාර ප්‍රත්‍යයෙන්. ඒ වගේම ඒක ආහාර නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා දකින්නවාද? එතකොට ආහාරය කියන එක එතනදී අදහස් කරන්නේ ප්‍රත්‍යතාවය. එහෙනම් අපිට රූපය කියන එක ආහාර ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. මොකද්ද රූපයේ උපදින ආහාරයේ බවටපත් වෙන්නේ? පින්නතුනි රූපයේ උපදින ආහාරයේ බවටපත් වන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්ම තුනේහි යම් එකතුවක් තියෙනවා නම් මෙන්න මේ ධර්ම තුනේ එකතු වීම තමයි මේ ධර්ම තුනේ යම් කිසි ආකාරයකින් සංගත බවක් තියෙනවා නම් අන්නේ සංගති බව තමයි මෙතනදී අපි ප්‍රත්‍යවීම කියලා කතා කරන්නේ. එකිනෙකට වැයවීම කියන එක. රූපය ඇහැට පැමිණිලා ඇහැට පතිත වෙලා ඒක වැය වෙලා. ඇහැ රූපේ පතිත කර ගැනීම සඳහා වැය වෙලා. ඇහැට පතිත වුණ රූපය දැන ගැනීම සඳහා සිත වැය වෙලා. මේ ධර්ම තුනේම එකතුව මත වැයවීම මත තමයි අපිට පෙනෙන බව කියන එක සකස් වෙන්නේ. එහෙනම් මේ ධර්ම තුනේම වෙන්වීම මත එකක් එකක් Nirodheට පත්වීම ඇතුලේ අපිට පින්න තුනේ පෙනෙනවා කියන බව පෙනෙනවා කියන ස්වභාවය අයින් වෙලා යනවා. පෙනෙනවා කියන ගතිය පෙනෙනවා කියන ස්වභාවයට ඉඩක් නැතුව ඒ පෙනෙනවා කියන ස්වභාවය නැති වෙලා යනකොට අන්නේ කිසිම තැනක අපිට පෙනෙන දේ පමණක් ඉතුරු වෙලා පේන්නේ නැහැ. ඒ කියන්නේ පේන්නේ රූපයයි කියලා එක එක දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපිට එහෙනම් පේන දේ දකින්නේ මම කියලා තමන්ගේ පැත්තේ දකින්න ඇහැක් හෝ හිතක් හෝ තියෙන කෙනෙක් කියලා හම්බ වෙන්නේ අපිට පේන්නේ මොකද්ද? පෙනෙන බව කියන මේ ක්‍රියාවලිය අපිට පේනවා. ඒ ක්‍රියාවලිය තමයි අපිට සමුදය හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. රූපේ පෙනුණා නම් මේ මොහොතක තිබුණ මේ ධර්මයන්ගේ එකතුවක්. මේ ධර්ම හැම දෙයකම වැයවීම නිසා, පටිච්ච සමුප්පන්න දෙයක් නිසා තමයි ඒක හට ගැනීම සිද්ධ වෙන්නේ. හේතු නිරෝධයටපත් වෙනකොට ඒ ධර්ම ටික නිරෝධයටපත් වුණා. අන්නේ හට ගැනීම සහ වැයවීම කියන එක පිළිබඳව අපිට පේන්නට ඕනේ. ඒ හට ගැනීම සහ වැයවීම පේනකොට අපිට පේනවා එක දිගට පවතින ධර්මයන්ගේ පැනවීමක් මේක කරන්න පුළුවන් කමක් නැහැ කියලා. අර නන්දකෝවාද සූත්‍රයේදී අපූර්ව උපමාවක් දක්වනවානේ නන්දක තෙරුන් වහන්සේ වික්ෂුණීන් වහන්සේලාට. ඒ කියන්නේ යම් කිසි විදිහකින් තෙල් ටිකක් තිරෙත් දැල්ලත් නිසා යම් ආලෝකයක් පේනවනම් මේ තෙල් ටිකක් තිරේ දැල්ලත් නිසා පෙනෙන ආලෝකය යම් වෙලාවක තෙල් ටික තිරේ දැල්ල කියන මේ හේතු ටික නැති වෙලා යයි නම් ආලෝකයේ කුමක්ද සිද්ධ වෙන්නේ ආලෝකයක් නැති වෙලා යනවා ආලෝකයක් නැති වෙලා යනවා ඒක තමයි ස්වභාවය එතකොට තෙල් ටිකක් තිරේ දැල්ලත් නිසා ඉපදුණු ආලෝකය තෙල් ටිකක් තිරි දැල්ලක් නැතිවීම තුළ ඒ ආලෝකය නැති වෙලා යනවා. කෙනෙක් කිව්වොත් තෙල් ටික නැති වෙනවා, තිරේ නැති වෙනවා, දැල්ල නැති වෙනවා, ඒත් ආලෝකය තියෙනවා කිව්වොත් එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ යම් අනිත්‍ය වුණ හේතු ටිකක් නිසා සකස් වුණා නම් යම් රූපයක් පෙනෙන බව ඒ රූපේ ඉතුරු නැතුවම Nirodhaටපත් වෙනවා. කවුරු හරි කියනවා නම් ඒ රූපේ නිසා ඉපදුණු සැපේ තියෙනවා කියලා. ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. දැන් අපිට ඒක සිහි කරගන්න පුළුවන් කියලා කියනවා නම් ඒ සැපවත් බව ගෙනාපු රූපය ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි. ඒක කවදාවත් සිහි කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් අපි හැම වෙලාවකදීම ඒ අනිත්‍යතාවය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා තමයි අපි ඒක සිහි කරගන්න පුළුවන් කියලා හිතන්නේ. අපි රූපය ගැන කියන හිතනවා කියලා අපි යම් අරමුණක් අරගෙන ඒ අරමුණම දැන් තලු මරනවා. අපි හිතනවා අපි විඳින්නේ අර රූපය කියලා. එනිසා මෙන්න මේ අවිද්‍යාව තුළ ඉන්න අපිට බුදුරජාණන් වහන්සේලා ලෝකෙට දේශනා කරන්නේ අර අනිත්‍යතාවය හොඳින් පිරිසිදු දකින්න. අනිත්‍යතාවය පිළිබඳව නුවණ පවත්වන්න. මොන විදිහටද එතන පවතින යථාභූත ස්වභාවය පිළිබඳව සිහිය සහ නුවණ පවත්වන්න. ඒ පවතින යථාභූත ස්වභාවය පිළිබඳව යම් කිසි කෙනෙක් අනිත්‍ය ආදී වශයෙන් දකිනවා නම් එයාට එතන සංකිලේශික බවට ඉඩක් නැහැ. සා කරන්න තියෙන එකම දේ තමයි ආහාර සමුදයෙන් හටගත් දේ ආහාර නිරෝධයෙන් නිරෝධයට පත්වනවා කියන එක පිළිබඳව නුවණින් දැකීම. ඒක තමයි ධම්මට්ඨිති ඥාණයට තියෙන පදනම බවට පත්වන්නේ. ආහාර සමුදයෙන් හටගත් දේ ආහාර නිරෝධයෙන් නිරෝධයට පත්වනවා කියන අවබෝධය. එහෙනම් අපිට ඉස්සෙල්ලා පේන්න ඕනේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කතා කරපු දේ. මේක පියවරෙන් පියවරට යන දෙයක්. ඒ නිසා ඉස්සෙල්ලාම පළමුව තියෙන්න ඕන දේ තමයි අර කලින් හිටපු මිනිස්සු, ගෙවල් දොරවල්, යාන වාහන කියලා අර නානත්වයක් මෙනෙහි කරන දේ නෙමෙයි තියෙන්න ඕනේ. ඒ නානත්වය ඇතුළේ ගියපු ඒකත්වයක් ඔබට තියෙන්න ඕනේ. ඒකත්වයක් තියෙන්න ඕන කියන එකෙන් අදහස් කළේ ඒකා ඔබට ස්කන්ධ ටිකක් කියන පැවැත්ම තුළ යම් ඒකත්ව බවක් ඉපදිලා තියෙන්න ඕනේ. ඒ හැම තැනකටම පොදු දෙයක්. අර පෙර ජීවිත සිහි කරනකොට පංච පාදානස්කන්ධයක්මයි මෙනෙහි කරන්න කියලා කිව්වේ. අන්න ඒ වගේ මේ පංච උපාදාන ස්කන්ධයක්මයි කියන එක පිළිබඳව ඔබට සිහිය නුවණ ඉපදිලා තියෙනවා. අරමුණු 1000ක් සිහි වුණා නම් ඒ 1000ෙම ඔබට එක තැනින් අල්ලගන්න පුළුවන්කම තියෙනවා නම් මේ පංච උපාදාන ස්කන්ධයක්ම නේද සිහි වුනේ කියලා. හැම තැනකටම පොදුයි නේක. පංච උපාදාන ස්කන්ධයක හැසිරෙනවා කියන එක. අන්න එතකොට ඔබට දකින්න පුළුවන් ආහාර සමුදයෙන් හටගත් ධර්ම ආහාර නිරෝධයෙන් නිරෝධයටපත් තුන තැනකම නේද මේ නැවත සිහි කරන්නේ. ඒකට අර දෙයක් පුද්ගලයෙක් gedara අම්මා තාත්තා කියන එකකට බැස නොගෙන අපිට ඒ අරමුණ ඇතුලේ ස්කන්ධ ටිකක් සහ ස්කන්ධ ටිකේ නිරෝධයක් කියන තැනට අපිට හිත තබන්න පුළුවන්කම තියෙනවා. ස්කන්ධ ටිකක හට ගැනීම සහ වැයවීම පිළිබඳව අපිට යම් ආකාරයකින් නුවණ තබන්න පුළුවන් නම් ඒක තමයි අර ධම්මස්ථಿತಿ ඥානය ඇති කරන දේ බවට පත්වන්නේ. ඒකට අපිට පේනවා ආහාර ප්‍රත්‍යයෙන් රූපේහි පැනවීම තියෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංඛාරයන්ගේ පැනවීම තියෙනවා. අර රූපේ සහ නාමයන්ගේ පැවැත්මෙන් විඥානයේහි පැනවීම තියෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ පැවැත්ම තියෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ මේ ධර්මයන්ගේ පැනවීම පිළිබඳව අපිට අවබෝධ කරගන්නට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ අවබෝධය තමයි අපිට ධම්මට්ඨිති ඥානෙ ඉපදීමේදී වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නැවත මේ සුසීම තෙරුණහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ මේවා නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි කියලා. මේ අනිත්‍යතාවය තේරුම් ගැනීම තමයි පින්නතුනේ දුක්ඛ තක්ෂණය දුක අවබෝධ කරගන්නවා කියන තැනට අවශ්‍ය ක්‍රමයේ සකස් කරන්නේ. අනිත්‍යතාවයේ පිළිබඳව අවබෝධය නැතුව කෙනෙකුට දුක්ඛය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැත්තේ නේ. දුක්ඛය කියන එක පණවන්නේ අනිත්‍යතාවය නිසාමයි. ඒ කියන්නේ ලෝකයේ අපිට එකවරක් පෙනුන දේ නැවත කවදාකවත් ඇහැට පෙනෙන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. යම් රූපයක් එකවරක් ඇහැට පෙනුන නම් හේතු ටිකක් වැයවීම තුළ ඒ හේතු ටිකක් වැයවීම තුළ උපද්දපු ඵලයක් මේක. එහෙනම් ඒ වැය වුණු හේතු ටික ආයෙ උපදිනවා කියන එක කිසි කලයක වෙන්නේ නැහැ. එහෙනම් ඒ ඵලය ආයෙත් උපදිනවා කියන එකක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට එකවර රූප දෙකක් දකින්න පුළුවන් කමක් නැත්තේ නේ. එහෙනම් කොහොමද තියෙන දේවල් වෙනස් වෙන්නේ? එහෙනම් කොහොමද තියෙන දේවල් වෙනස් වෙන්නේ? එහෙනම් තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම අපිට ඒ තියෙන දේවල් කියලා ගන්න අපිට කැමති දේවල් හම්බෙන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ යම් ආකාරයක දුක් තියෙනවා නම් ඒ කිසිම දුකක පැවැත්ම කියන එක අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ යථාර්ථය අවබෝධ කරගත්ත තැනක. යථාර්ථය අවබෝධ කරගත්තේ නැති තැනක තමයි අපිට කලින් දැකපු එක ආයෙ දකින්න පුළුවන් කියන හැඟීම තියෙන්නේ. එතකොට කලින් දැකපු එක ආයෙ දකින්න පුළුවන් නම් කලින් දැකපු එකට මම කැමති වෙලා ඊළඟට පේනකොට ඒකට මම අකමැති වෙනවා නම් දැන් මොකද්ද වෙන්නේ? තියෙන දෙයකට වෙනස් වීම නිසා හෝ ඒක අපිට අදහස වෙනස් වීම නිසා හෝ දුක ගේන දෙයක් බවට පත් වෙලා තියෙනවා. කලින් තිබුණ එකම තමයි දකින්නේ. හැබැයි ඒ තිබුණ දේ දැන් ඊට වඩා වෙනස්. කලින් තිබුණ එක ඊට වඩා හොඳයි. දැන් මොකද්ද වෙන්නේ? අපිට අන්න වෙනස් වීම නිසා එන දුක එනවා. කෙනෙක් වයසට ගියා කියලා අපි දුක් වෙන්නේ එහෙමනේ. දුටේ වයසට යන රූපේ මම නම් මම වයසට ගියා. මගේ නම් මගේ කෙනෙක් වයසට ගියා. ඇයි වයස S2කට පේන නිසාද නැහැ වයස අපේ S2කට කවදාවත් පේන්නේ නැති තැනක අපි රූපය මේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන්දෙනාගේ එකතුව නිසා සකස් වෙන දේ. අපි හැම වෙලාවකදී මේ පෙනෙන බව කියන එක අපි පතිත කරනවා පෙනීම කියන දේ රූපයේ පැත්තට හෝ ඇහැ පැත්තට හෝ පතිත කරලා පෙනෙන පෙනෙන දේ තියනවා හෝ පෙනෙන්නා ඉන්නවා කියලා ගන්න. ඒ පෙනෙන්නාට පුළුවන් තව දෙයක් ඒ විදිහට දකින්න. එයා හිතනවා එතකොට කලින් හිටපු මට දැන් මේක පේන්නේ. අන්න ඔය විදිහට තමයි පින්නතුනේ ඔබට වයසට යන තමන්ව හම්බ වෙන්නේ. වයසට යන අම්මව දකින්න පුළුවන්කම තියෙන්නේ. වයසට යන තාත්තව දකින්න පුළුවන්කම තියෙන්නේ. ලෙඩ වෙන දරුවන්ව දකින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි කවදාවත් මේ දේවල් කිසිම දෙයක් ඇසට නොපෙනුණු තැනක ඒක අපි විඳ දෙයක් නේ. කවදාවත් අපිට එහෙම දෙයක් ඇහැට විඳින්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. අඩුම තරමේ යනේන මිනිස්සෙක්වත් අපිට ඇහැට දකින්න පුළුවන් කමක් තිබ්බේ නැහැනේ. අපිට සවිඥානික මිනිස්සු ඉන්නවයි කියලා අපිට හම්බෙන තැනක අඩුම තරමේ යනා යනේන අතපය උසවන ආදී මිනිස්සෙක්වත් අපිට ඇස් දෙකට දකින්න පුළුවන් කමක් ලැබිලා නැහැ මේ වෙනකම්. ඇයි ඇහැට පැමිණෙන්නේ වර්ණ ඡායා සතහන් පමණයි ෆොටෝ ටිකක් වගේ හරියට. ඒක ඇතුලේ යන්නේන මිනිස්සු නැහැ. එහෙනම් අපිට යන්නේන මිනිස්සු හම්බ වෙන්නේ කොහොමද? ඒක තමන්ගේ මනස තුල එකතු කරගන්න ක්‍රමය නිසා හම්බෙන දෙයක්. පේන දේ නෙමෙයි. පේන දේ යථාර්ථය එකක් වෙනකොට අපි පේන දේවල් ගොඩක් එකතු කරලා අපි ඇති කරගත්ත සාමූහික තීරණයක් තමයි ඝනත්වයේ තුල ඇති කරගත්ත දෙයක් තමයි ඇවිදින මිනිස්සෙක්. ඇවිදින මිනිස්සයව අපිට ඇස් දෙකට දකින්න පුළුවන්කම පින්නතුනි කවදාකවත් තිබෙන්නේ ඇවිදින මිනිස්සෙක්ව ඇස් දෙකට දකින්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ඇස් දෙකට රූප ගොඩාක් පෙනුන තැනක ඊළඟට නැවත රූප ගොඩක් පේන තැනක ඊළඟට නැවත ගොඩක් පේන තැනක අපි එකිනෙකට තියෙන වෙනස්කම් කලින් තිබ්බ එක දැන් වෙනස් වෙලා කලින් තිබ්බ එක දැන් වෙනස් වෙලා කියලා සංසන්දනය කරලා අපි මනසින් හිතලා දැනගන්න එකක් තමයි මිනිස්සෙක් ඇවිදිනවා කියන්නේ. පින්තුන ඒක මනසින් හිතලා දැනගත්ත දෙයක් මිසක ඇහැට පෙනෙන දේ නෙමෙයි. එහෙනම් පෙනීම සහ දැනගැනීම අතර තියෙන මේ වෙනස්කම ඔබ තේරුම් ගත්තොත් පේන්නේ එක දෙයක් දැනගන්නේ තව දෙයක් වුණොත්. ඔබ කවදාවත් දැනගන්න දේ පේන දේ පැත්තට දාලා බලන්නේ නැත්නම් ඔබට පේන දේ පැත්තට ඇවිදින මිනිස්සු හම්බ වෙන්නේ ඔබට පේනවා පේන දේ පෙනීම මාත්‍රයකින් පස්සේ නැති වෙලා යනවා කියලා. ඇහෙන දේ ඇහිීම මාත්‍රයකින් පස්සේ නැති වෙලා යනවා කියලා. එහෙනම් ඔබ දැන් හිතනවා කියන එක ඇතුළෙත් ඔබට ඇවිදින මිනිස්සු ගැන හිතනවා කියන එක යෙදෙන්නේ නැහැ. මොකද ඔබ ඒක දැකලා නැහැ. ඔබට පේන්නේ වෙන් වෙන්ව වෙන් වෙන්ව ගියපු ධර්ම සමූහයක පැවැත්ම කියන එක විතරයි. අන්න ඒ తත්වයේ ඇති වෙන විදිහට තමයි මේ ස්කන්ධයන්ගේ පිරිසිදු දැකීම ස්කන්ධයන් පිළිබඳව අපි නුවණ පැවැත්වීම කියන එක सिद्ध කරන්නට අවශ්‍ය වන්නේ. ඒ ස්කන්ධයන් පිළිබඳව ඒ විදිහට නුවණ පවත්වනකොට අපිට පොදුවේ ස්කන්ධ ලක්ෂණ පිළිබඳව අපි අවබෝධ කර ගැනීම තුළ පින්තුනේ අපිට හැකියාව ලැබිලා තියෙනවා සත්වේක්‍ය පුද්ගලේක්‍ය කියලා ගන්න ඒ ඝනත්වය ඒ සංඥාව බිඳ දාන්නට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ ඔස්සේ අපිට ස්කන්ධ ටිකක හටගෙන වැය වෙන බව කියන ලක්ෂණය අපිට ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා අපිට දුක කියන දේ පණවන්න එතන ඉඩ ලැබෙන්නේ දුක පණවන හැම තැනකදීම ඊටාම හොඳින් දැනගන්න මේක දුකයි කියලා යම් කිසි තැනක කියනවා නම් ඒ දුක विद्यमान වන බව අවබෝධ කර ගැනීමයි එතනදි කතා කරන්නේ. යමක් අනිත්‍ය නම් අනිත්‍ය ස්වභාවය නිසාම තමයි පින්නතුනේ දුක කියන දේ පනවන්නේ. ඇයි අනිත්‍ය දේ දුක වෙන්නේ? අනිත්‍ය ස්වභාවය නිසාම තමයි අපිට කලින් දැකපු දේ නැවත දකින්න බැරි වෙන්නේ. කලින් දැකපු දේ නැවත දකින්න පුළුවන් නම් පින්නතුනේ මේ ලෝකයේ දුක කියන එක विद्यमान වෙන්නේ නැහැ. එක දශම මාත්‍රයක් හරි කලින් තිබුණ දේ නැවත තියෙනවා නම් හටගත්තු ස්කන්ධ ටිකක් නැවත උපදින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් පින්නතුනේ මේ ධර්මයේ विद्यमान වෙන්නේ නැහැ. ඇයි? ඒක සැපවත් දෙයක් බවට පත් කර ගැනීම විතරයි කරන්න ඕනේ නම් ඒකාන්ත සැපයක් එක දිගට තියෙන වේදනාත්මකව තියෙන දෙයක්. වෙනස් වෙන්නේ නැති එක දශමයක් හරි යම් තැනක තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය සක්කාත වෙන්නේ නැහැ. ඒ ධර්මය අපිට අවශ්‍ය වෙන දෙයක් වෙන්නේ නැහැ. එකම දෙයක්වත් නිත්‍ය වෙන්නේ නැති නිසා තමයි මේ ධර්මය වැදගත් වෙන්නේ. මොකද ඒ නිසා දුක එනවා. අනිත්‍යතාවයේ පවතින යම් තැනකද ඒ තැනක අනිත්‍ය ලක්ෂණය නිසාම තමයි මිනිස්සුන්ට දුක එන්නේ. ඇයි අනිත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ නැති තැනක හැම වෙලාවකදීම අපිට මම වයසට යනවා මම ලෙඩ වෙනවා ඉන්න අය දිරනවා ඉන්න අය වයසට යනවා මේ දුකේ පැමිණීම තියෙනවා. ඒක මිදීමක් වෙන්නේ නැහැ. අනේ නිසා යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා අහනකොට දුක්ඛම්බන්තේ ඒක දුකයි. ඒක දුක්ඛ ලක්ෂණ වශයෙන් දුකයි වේදනාත්මක දුකක් තියෙන්නේ ලක්ෂණ වශයෙන් තියෙන දුක පදනම් කරගෙන. සංකත බව තමයි දුක්ඛ ලක්ෂණය ඒ දුක්ඛ ලක්ෂණය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක ඒ නැති වෙන බව නොදන්න නිසා තමයි කායික හෝ මානසිකව ඇති කරගන්න දුක කියන එක පින්නතුනේ වේදනාත්මකව කෙනෙක් කුරුම කරගන්නේ. මම ලෙඩ වුණා, අම්මා ලෙඩ වුණා, තාත්තා ලෙඩ වුණා, මේ ගෙවල් දොරවල් නැති වුණා, මම කැමති දේවල් මට නැති වුණා. ඔය හැම දෙයක්ම තියෙන මොකක් නිසාද? අනිත්‍ය නිසා. අනිත්‍යතාවයේ පිරිසිඳ නොදන්න තැනක තමයි මේ දුක කියන දේ ආවේ. එහෙනම් අපිට දුක්ඛ ලක්ෂණ ටිකත් කායික මානසික දුකට පදනම විදිහටත් ඒක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනාත්මයි කියන බව ගොඩනගනවා. මොකද්ද අනාත්මය කියලා කියන්නේ? අනාත්ම ලක්ෂණයට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවේශයේ සලසන විදිහ ඊටාම වැදගත්. අනිත්‍යතාවය පෙන්නවා, දුක්ඛතාවය පෙන්නවා. අනිත්‍ය දුක්ඛ ලක්ෂණ දෙක පෙන්නලා නැවත අහනවා යම් යම් පන අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං යමක් වනාහි ඒක අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් විපරිණාම ධම්මං වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් කල්ලන්නුතං සමනුපස්සිතුං සුදුසුද ඒක මේ විදිහට දකින්ද කොයි විදිහටද ඒතං මම ඒක මගේ කියලා දකින්න සුදුසුද ඒක මගේ කියලා ගන්න සුදුසුද ඇයි ඒක අනිත්‍යයි ඒක වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. දුක්ඛේ දුකෙන් යුක්තයි. දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒක මගේ කියලා ගන්න සුදුසුද? පිනතුන් නිකම්ම උත්තරේ ඇවිල්ලා නැහැ. මගේ කියලා ගන්න සුදුසු නැහැ. ඒ මොකද්ද මගේ කියලා ගන්නෙ? මගේ කියලා ගන්න පණවන්න දෙයක් හම්බ වෙන්නේ නැහනේ. ස්කන්ධ ටික හටගෙන ස්කන්ධ ටික වැය වෙලා යනවා නම් හටගෙන නිරුද්ධ වෙලා යන ස්කන්ධ ටිකක මගේ කියලා ගන්න පණවන්න පුළුවන් කමක් තියෙන්නේ මොකද්ද? ඒක මගේ කියලා ගන්න පණවන්න දෙයක් නැහැ. නැත්නම් මම. නේසෝ හමස්මි. මමත් නෙමෙයි. එහෙනම් ඒක මමද? ස්කන්ධ ටික හටගෙන ස්කන්ධ ටික වැය වෙලා ගියා නම් ඒක මමද? නෑ ඒක මමත් නෙමෙයි. ඒක මගෙත් නෙමෙයි. ඒක මමත් නෙමෙයි. ඒසෝ හමස්මි. නමේ සත්තාති. ඒක මගේ ආත්මය කියලා ගන්න සුදුසු දෙයක් නෙමෙයි. එතකොට අපිට ඒක මම කියලාවත් මගේ කියලාවත් මගේ ආත්මය කියලාවත් ගන්න සුදුසු දෙයක් නෙමෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒක අහන්නේ කල්ලන්නතන් සමනුපස්සිතෝ මෙහෙම දකින්න සුදුසු දෙය තම මම ඒසෝ හමස්මේසෝ මේ අත්තාති. මේ මගේ මේ මගේ මම වෙමි මේ මගේ ආත්මයයි කියලා ගන්න සුදුසුද කියලා මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ ලක්ෂණය අපි නිවැරදිව කියවා ගැනීම තේරුම් ගැනීම ඉතාම වැදගත්. මෙතනදී මේ අවසාන පිළිතුර හැටියට අවසානයේ හැටියට අපිට ගේන්නේ කොතෙන්ටද? මේ මඤ්ඤණා ටික නැති වෙන විදිහට තෘෂ්ණා දෘෂ්ටිමාන කියන මඤ්ඤණා ටික. මොකද්ද තෘෂ්ණාව? මගේ කියලා ගන්න එක තෘෂ්ණාව. වෙමි කියලා ගන්න එක අස්මිමානයනේ. ඒක මානෙ. ඒ වගේම අත්තාති කියලා හිතන එක ආත්මයක් කියලා හිතන එක දෘෂ්ටිය. තෘෂ්ණා දෘෂ්ටි මාන කියන මඤ්ඤණා තුන තමයි මෙතනදී මේ තියෙන්නේ. මේ මඤ්ඤණා තුන පවතින්නේ නැති වෙන්න අවශ්‍ය දැනුම තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛතාවය හරහා ගොඩනැගුවේ. අනිත්‍ය තමයි මූලය. ඒ තුල ගෙනාව දුක්ඛ ලක්ෂණයට නොවන දුක පිළිබඳව කතා කරන එකෙන් ගෙනාව අනාත්මයට නොවන. ඒක සුදුසු නෑ දකින්න. ඒකට අනාත්මය ළඟට නොවන ගේනකොට පින්නතුනි බලන්නේ ඒක ගොඩනගනකොට ඒ මඤ්ඤණාවන්ගේ ස්වභාවය බිඳ දමන ආකාරය. ඒ තමයි මගේ කියලා ගන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ පැවැත්ම කිසිම දෙයක් මගේ කියලා තමන්ගෙන් පරිබාහිරව දෙයක් තියනවා කියන එකට ඉඩ නැහැ. ඒ වගේම වෙමි කියන හැඟීමට ඉඩ නැහැ. මානෙට ඉඩ නැහැ. ඒ පේන දේ තිබුණොත් තමයි පින්නතුනි ඒ හැමතැනකදීම වෙමි කියන හැඟීම තියෙන්නේ. පේන දේ තිබුණොත් තමයි හැම වෙලාවකදීම අපිට වෙමි කියන හැඟීම තියෙන්නේ. අස්මි කියන එක මානෙනේ. එතකොට අස්මීති තස් අවිගතේ පංචන්නං ඉන්ද්‍රියාණං අවක්කන්ති හොති කියලා දක්වනවා වෙමි කියන හැඟීම පහ නොවුණු කල්ලි පංචේන්ද්‍රයන්ට බැස ගැනීම සිද්ධ වෙනවා. එතකොට අපිට මේ වෙමි කියන හැඟීම හැම වෙලාවකදීම පහ නොවි තිබුණාම ඒ වෙමි කියන හැඟීමට එනවා මොකක්ද වෙමි කියන්නේ කවුද? අන්න එතකොට මේ පංචේන්ද්‍රයන්ගෙන් යුක්ත අසකනාසය දිව ශරීරය යුක්ත වූ කෙනා තමයි මම කියලා වුණ අපිට ඒකට අදාළ රූපයක් හම්බෙලා තියෙනවා. ඇහක් තියෙන, කන තියෙන, නාසය තියෙන, දිව තියෙන, කය තියෙන කෙනා තමයි මම. ඇයි? මේ ඇහි අත්දැකීමෙන් එන්නේ. හැබැයි හිතෙන් ඇසුරු කරන්නේ අර ස්පර්ශ ආයතන ටික ඔක්කොම තියෙන මම. ඒක තමයි වෙමි කියන හැඟීම. ඒකට වෙමි කියන හැඟීම පවතින්නේ මොකක් මතද? පින්නතුනේ වෙමි කියන හැඟීම පවතින්නේ බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් මත. ඒ කියන්නේ ඇහැට රූපේ පේනකොට බාහිර රූපේ තියෙනවා නම් තමයි ඒ තියෙන තැනක තමයි වෙමි කියන හැඟීම මේ පැත්තේ හටගන්නේ. ඇහෙන ශබ්දේ බාහිරින් ඇහෙනවා නම් තමයි ඒ ශබ්දය හා සමග වෙමි කියන හැඟීම මේ පැත්තෙන් උපදින්නේ. ඒ වගේම ගන්ධයේ රසයේ පොට්ටබ්බේ බාහිරින් අපිට අපකරා එනවා නම් තමයි පිණුතුනේ ඒ වෙමි කියන හැඟීම අපකරා පැමිණෙන්නේ. ඒ නිසා මෙන්න මේ ආකාරයට මේ වෙමි කියන හැඟීම අපිට යම් තැනක තියෙනවා නම් ඒ කියන්නේ ලෝකයේ පැවැත්ම තියෙනවා කියන එක. ලෝකයේ මත තියෙනවා ලෝකයේ තියෙනවා නම් ඒ කියන්නේ මම ඉන්නවා කියන එක. මම සහ ලෝකය කියන එක මේක වෙන් කරන්න බැරි විදිහට තියෙන අදහස් දෙකක්. මඤ්ඤණා දෙකක්. මේක වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ මේ දෙක දෙකම එකම විදිහට ගමන් කරන එකම විදිහට තියෙන දෙයක් හැටියටයි අපිට මේ මඤ්ඤණාවන් හඳුනගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපිට ස්කන්ධ පහක හට ගැනීම, වැයවීම පේන තැනක අපිට පණවන්න බැරි වෙන දෙපැත්තක් මොකද්ද? ලෝකය සහ ලෝකයේ විඳින මම. ওই දෙකම අපිට පණවන්න බෑ. ඇයි අපිට හමු වෙන්නේ මොකද්ද? ස්කන්ධ ටිකක හට ගැනීම සහ ස්කන්ධයන්ගේ වැයවීම. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ ස්කන්ධයන්ගේ වැයවීම පේන තැනක මම සහ ලෝකය කියන දේ පණවන්න තැනක් නැති වෙනවා. දැන් මම ඉඳලා ලෝකේ විදර්ශනා කළා නෙමෙයි. එහෙම නැතිනම් ලෝකය තියෙනකොට මේ පැත්තේ දෙයක් නැති වෙලක් නෙමෙයි. ලෝකය සහ මම කියන බව පනවන ස්කන්ධ ටික හටගෙන වැය වෙන ස්වභාවය තමයි හිත තියෙන තැන බවට පත් කරගෙන තියෙන්නේ. ලෝකය කියන එක පනවන ස්කන්ධ ටික හටගෙන වැය වෙන තැන මේක ඉතාම හොඳින් නුවණින් ඔබ වටහා ගන්න ඕනේ දෙයක්. මම ඉඳලා මම ලෝකේ තියෙන දේවල් ගැන විදර්ශනා කළා නෙමෙයි. මම කියන දේ පණවන්න තැනක් නැති වෙන්න වෙමි කියන හැඟීම තියෙන්න ඉඩක් නැති වෙන්න අපිට ස්කන්ධ ටිකක් හටගෙන වැය වෙන බවම අපි තේරුම් අරගෙන තියෙනවා මම හෝ පුද්ගල බව කියන ලෝකය කියන එක දෙකම ගොඩනැගිලා තියෙන මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම මතයි කියලා තේරුම් ගන්නවා. එතකොට අපිට පේන්නේ තමන් කියන බව හෝ ලෝකය කියන බව පණවන්න දෙයක් නැතුව හුදු ස්කන්ධ ටිකක හටගෙන වැය වෙනවා කියන ස්වභාවය පිළිබඳව තමයි අපිට මේ අවබෝධය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ ගැන නිතරම පවත්වන මානසිකාරය තමයි පින්නතුනේ ධම්මට්ඨිති ඥානය කියලා දැක්වේ. ඒක මේ ධර්මයන්ගේ පැවැත්ම ධර්මස්ථිතියන්ගේ ධර්මයන්ගේ පවත්න ආකාරය පිළිබඳව සිහිය පැවැත්වීම. නිසා ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව සිහිය පවත්වන ඒ විදර්ශනා නුවණ තමයි මෙතනදී ධම්මට්ඨිති ඥානයේ බවට පත්වන්නේ. ඒ ධම්මට්ඨිති ඥානයට අනුව තමයි නිබ්බාණේ ඥානය නැතිනම් මාර්ගඥානෙ උපදින. ඒක අපිට නිර්වන අරමුණු කරගැනීමේ මිදීම් වශයෙන් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන දුරු කරමින් අපිට උපදින්නේ මෙන්න මේ කියන ආකාරයටම පැනවීමක් කරන්න දෙයක් නැති ස්කන්ධයන්ගේ හට ගැනීම වැයවීම පිළිබඳව දකින විපස්සනා ඥානයක් හා සමගයි ඒක ඉදීම සිද්ධ වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සුසීම තෙරුන් වහන්සේගෙන් මේ ආකාරයට මේ කරුණු ටික පිළිබඳව විමසන්නේ. ඊට පස්සේ මේ ආකාරයට රූප වේදනා සංඥා සංකාර විඥාන මේ 11 ආකාරයකට මේ තියෙන විග්‍රහය පිළිබඳව සුසීම තෙරුන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ අහනවා. ඒවලේ සුදුසුද මම මගේ මගේ ආත්මය ආදී වශයෙන් ගන්නට කියලා නොහෙතම් බන්තේ ස්වාමීන් සුදුසු නෑ කියලා මේ විදිහට දේශනා කරනවා. එතකොට එහෙම දේශනා කළාම ඒවම් පස්සං සුසීම සුතවා අරිය ශාවකෝ රූපස්මින් පිනිබ්බින්දති. සුසීම මේ විදිහට දකිනකොට ආර්ය ශ්‍රාවකයා රූපයෙන් කලකිරෙනවා. වේදනා සංඥා සංඛාරයේසු නිබ්බින්දති. මේ වේදනා සංඥා සංඛාරයන්ගෙදී නිර්වේදයටපත් වෙනවා විඥානයන්ගේ නිර්වේදයටපත් වෙනවා. ඒ නිර්වේදයටපත් වෙනකොට විරජ්‍යති විරාගා විමුච්ඡති. ඒ විරාගයටපත් වෙනවා නොයලීමටපත් වෙනවා නොයලීමටපත් වෙනකොට මේ දේවල් වලින් මිදෙනවා විමුක්තස්මේ විමුක්තമിതി ඥානං හෝති මිදුණට පස්සේ මිදුණා කියන නුවණ එනවා කිනා ජාති වසිතං භ්‍රමචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති කියන මේ නුවණ ඇති වෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත සුසීම තෙරුන් වහන්සේගෙන් විමසනවා ජාතිපච්චයා ජරා මරණන්ති සුසීම පස්සසීති සුසීම දකින්නවාද ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය උපදිනවා කියන එක කියලා සුසීම හාමුදුරන්ගෙන් නැවත විමසනවා. ඒවම් බන්තේ ස්වාමීනි මම දන්නවා දකිනවා. ඊට පස්සේ බහපච්චා ජාතිති සුසීම පස්සතිති බහප්‍රත්‍යයෙන් ජාති ඇති වෙනවා කියලා දකින්නවාද. ඊට පස්සේ ඒවම් බන්තේ ස්වාමීනි දකිනවා. උපාදානපච්චා බහෝති උපාදානයෙන් භවය උපදිනවා කියලා දකින්නවාද. එහෙමයි. තණ්හා පත්‍ය උපාදානං තණ්හාවෙන් උපාදානය ඇති වෙනවද කියලා මේ විදිහට පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ප්‍රශ්න කරනවා. ඊට පස්සේ ජාති නිරෝධයෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා දකින්නවද කියලා අහනවා. මේ එකක් එකක් විදිහට පටිච්ච සමුප්පාදයේ පිළිබඳව විමසනවා. දැන් මුලින් අනිත්‍ය ගැන කතා කළා. ඊට පස්සේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා පටිච්ච සමුප්පාදයේ පිළිබඳව සුසී මහන්දරුන්ගෙන් ප්‍රශ්න කරනවා. ඇයි පටිච්ච සමුප්පාදය ගැන ප්‍රශ්න කරන්නේ? විනසනේ අර අනිත්‍ය ආදී ලක්ෂණ ස්වභාවය පිළිබඳව අවබෝධය එනකොට ඒ අවබෝධය ඇති වෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳවමයි. ඊට වඩා වෙනස් වූවක් ගැන නෙමෙයි. ඇහැ අනිත්‍යයි කියලා දකිනවා කියලා කියන්නේ මොකද්ද? යා පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නවා කියන එක. ඇයි? ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කියලා දකිනවා කියන එකේ අදහස් කරන්නේ මොකද්ද? අර විපාක ධර්මයන්ගේ අනිත්‍යතාවය දකින්නේ. කර්ම විඥානයේ අත්දැකීමට අපිට වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං කියලා වේදනාවට තණ්හාව ඇති කරගන්න ඉඩක් තියන්නේ. අර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය පෙන්වා දෙනකොට මොකක් ගැනද තණ්හාව දිවෙන්නේ? තණ්හාව ඇති වෙන්න ඉඩක් ඇත්තේ නැහැ. ඒකට තණ්හාව නිරෝධයටපත් වෙලා. ඇයි? විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ටික නිරුද්ධ නිසා. ඒ Nirodhe අවබෝධ කරගත්ත නිසා අවිද්‍යාව නිරුද්ධ වෙලා සංස්කාරය නැති වෙලා තණ්හාව පවතින ඉඩක් නැති වෙලා උපාදානය කියන එක හටගන්නේ නැති වෙලා ඒ වගේම භවය අනාගතයට උපදිනවා කියන එක වෙන්නේ නැති වෙලා තියෙනවා. ඒ නිසා පටිච්චසමුප්පාදය කියන ධර්ම න්‍යාය භාග්‍යතුන් වහන්සේ එතනදී පැහැදිලි කරමින් අර කාරණාව නැවත පැහැදිලි කරලා දක්වනවා. ඊට පස්සේ මේ විදිහට පටිච්චසමුප්පාදය දේශනා කළ බුදුරජාණන් වහන්සේ සුසීම හාමුදුරන්ගෙන් අහනවා සුසීම එහෙනම් මේ විදිහට මේ දකින්නකොට මේ විදිහට දැන් ඔබ මේවා දන්නවා කියලා කියනවනේ. එතකොට මේවා දන්නවා කියන එකෙන් මේවා දකින්නවා කියන එකෙන් මේ අපිනුත්වන් සුසීම ඒවන් ඥානන්තෝ ඒවන් පස්සන්තෝ අනේක විಹಿತං ඉද්දිවිදම් පච්චන බොසෙ. දැන් අර ටික දන්නවා කියලා ඔබට පුළුවන් ද එක එක irdi ප්‍රතිහාරය දක්වන්න කියලා අහනවා. දැන් රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවේ irdi ප්‍රතිහාරය දක්වන්න පුළුවන් කියන්නේ. දැන් මේක අවබෝධ කරගෙන මේ විදිහට පේන දේ ගැන ඇහෙන විඳින දැනගන්න දේවල් ගැන ඒ තියෙන පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය පිළිබඳව අවබෝධ කරගෙන ඉන්නකොට ඔබට මේ දැන් 이르දි 이르දි ප්‍රතිහාරය දක්වන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ස්වාමීනි එහෙම බෑ කියලා ඊට පස්සේ නොහේතම් බන්තේ කියලා ස්වාමීනි එහෙම හැකියාවක් නැහැ. ඊට පස්සේ අර එකින් එකට එකින් එකට දක්වන අර විදි ප්‍රතිහාරය දක්වපු පුළුවන්ද? දිවස් තියනවද? දිබ්බසෝත තියනවද? චතුූපපාද ඥාන තියනවද? මේ පරිචිත්ත විඥාන ඥාන තියනවද කියලා අහුවා වගේ ඔක්කොගෙම ප්‍රශ්න කරනවා සසී මහඳුරන්ගේ භාග්‍යතුන් වහන්සේ. දැන් ඔබට පුළුවන් දර ටික දැනගත්ත කියලා මේ ටික අවිල්ල තියනවද? ස්වාමීන් එහෙම අවිල්ලා නැහැ. මෙන්න මේ විදිහට සසී මහඳුරන්ගෙන් මේ ප්‍රශ්න කරලා මේ බුදුරජාණන් වහන්සේ සසී මහඳුරන්ට දේශනා කරනවා. ඒ ධර්මයන්ට ඒ කියන්නේ irdi ප්‍රාතිහාර්ය ආදී ඒ විෂය පරාසයන්ට නොපැමිණ ඒ ධර්මයන්ගේ සමාපත්තියක් නැතුව නමුත් මේ ධර්මය අවබෝධ කිරීමක් තියෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ එතනදී දේශනා කරන පස්සේ සුසීම හාමුදුරුවෝ තමන් වහන්සේගේ ලක්ෂණය පිළිබඳව අර දහම් ස්වරෙක්ව පැවිද්දට ආවා කියන එක පිළිබඳව සමාව ඉල්ලන බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවේදී සුසීම හාමුදුරුවන්ට සමාව ලබා දෙනවා. ඉතින් මේ විදිහට අපිට සුසීම සූත්‍රය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. සුසීම සූත්‍රයට අනුව අපිට මේ පවතින ධර්ම කාරණාවන් පිළිබඳව මෙනෙහි කරනකොට අපේ භාවනාවට අදාළව මේ කරුණු ගොඩනැගෙන ආකාරය පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. භාවනාවක් හැටියට අපි ඒ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කර ගැනීමේදී විදර්ශනාවට අදාළව ධම්මට්ඨිටි ඥානය කියන එක භාවිත වෙනකොට ඔබට නොඑක් අරමුණු හැටියට හමුවන නොඑක් නොඑක් ආකාරයන්ගෙන් ඇසුරුවන එබඳු තැනකට පත් වෙන්නේ නැතුව ඒ තුල ඒකත්වයක් සකස් කරගන්නවා ස්කන් පංචපාදානස්කන්ධයේ පැවැත්මක් කියලා දැකලා. ඊට පස්සේ පංචපාදානස්කන්ධයේ හට ගැනීම පංචපාදානස්කන්ධයේහි වැයවීම කියන දේ පිළිබඳව ඊට පස්සේ ඔබේ සිහිය සහ නුවණ පැවැත්වීම සිදු කරනවා. මෙන්න මෙහෙමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. මෙන්න පංච උපාදානස්කන්ධයෙහි වැයවීම කියන එක. මේක තමයි ඔබ සිහිය පවත්වන්න ඕනේ පිළිවෙල. ඒතර පංච උපාදානස්කන්ධය හට ගැනීම පිළිබඳව ඔබ සිහිය පවත්වනකොට නුවණ පවත්වනකොට ඔබට පේනවා මේක ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ස්පර්ශ නාම රූප ප්‍රත්‍යයෙන් හටගෙන ස්පර්ශ නාම රූප නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා මේ අවබෝධය ඔබට මේ ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අවබෝධය, ඒ ප්‍රඥාව උපදින හැම වෙලාවකදීම ඔබට උපදින්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳව නුවණක්. ඇයි පටිච්ච සමුප්පාදය ගැන නුවණක් කියලා කියන්නේ? අතීත හේතු ටික කියලා ඔබ දකිනකොට අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන හේතු ටික දකින්නේ. අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු ටික අපිට අතීත හේතු හැටියට පේනකොට මේක අදිච්ච සමුප්පන්නව නෙමෙයි පටිච්ච සමුප්පන්නයි වර්තමාන විපාක ස්කන්ධ ටික කියන එක රූප පේන්න පේනවා කියන බව උපද්දපු මේ ස්කන්ධ ටික ඒක පටිච්ච සමුප්පන්නයි කියන එක අපිට පේනවා. ඒකට මේ රූප වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටිකේ පැවැත්ම කියන එක පටිච්ච සමුප්පන්න ධර්මයක්. ඒක අතීත හේතුව ගැන පිරික්සනකොට අපිට පටිච්ච සමුප්පන්න බව දකින්න පුළුවන්. ඒ වගේම වර්තමාන විපාකයේ හැටියට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා අපි පටිච්චසමුප්පාදයේ අංග පහ අපි ගන්නකොට පින්තුනේ අපිට එතන හම්බෙනවා මේ රූප පේනවා සද්ද ඇහෙනවා ගඳ සුවඳ විඳිනවා රස විඳිනවා ස්පර්ශ විඳිනවා කියන තැනක පවතින්නේ මේ ස්පර්ශයන්ගෙන් හටගත්ත දේ කියලා අපි කතා කරන නාම ධර්මයන්ගේ රූපය කියන දේ පිළි ආදී චක්කායතන ආදී දේවල් වල හට ගැනීම කියන දේදිත් තියෙන්නේ මොකද්ද විඥාණය නාම රූපය අසුරු කරගනිමින් ඒ ආයතන ඉපදවීම නිසා ආයතනයන්ට ස්පර්ශ වෙලා විඳීම් උපදිනවා කියන මේ සිදුවීම. එහෙනම් එතන පටිච්චසමුප්පාදයේහි විපාක ටිකයි එතන පැවැත්ම තියෙන්නේ. අන්න එතකොට අපිට වර්තමාන අපිට විපාක සම්පතිය හම්බෙනවා පටිච්චසමුප්පාදේ. ඒකේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා තණ්හා උපාදාන වහ වශයෙන් ආපහු සකස් කරගෙන ආපහු ಜಾති වශයෙන් යන්න ඉඩ හදා ගන්නවා. ඔන්න අපිට හම්බෙනවා පටිච්චසමුප්පාදේ වර්තමාන හේතු ටික සහ ආපහු ප්‍රතිසන්දි වශයෙන් යන්න හදාගන්න ටික. දැන් අපිට වර්තමාන අවිද්‍යා නිරෝධයෙන් ඒ කියන්නේ විපාක ටිකේ හටගෙන නිරුද්ධ වෙන తත්ත්වය අවබෝධ කර ගැනීම තුළ අපිට අවිද්‍යාව නිරුද්ධයි සංස්කාර නිරුද්ධයි තණ්හා උපාදාන නිරුද්ධයි භව නිරුද්ධයි ජාතිය නිරුද්ධයි කියන අවබෝධයට අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය පිළිබඳවම තමයි මේ නුවණ ඇවිල්ලා තියෙන්නේ. අපි අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ දැකීම කියන මේ ආදී මෙනොදකීම කියන මේ කරුණු මුල් කරගනිමින් රූපය හටගත්ත විදිහ ගැන බලනකොට සහ ඒ අවිද්‍යා කර්ම තණ්හා නිරෝධයෙන් රූප නිරුද්ධයි කියලා දකිනකොට අපි දන්නවනේ අවිද්‍යා කර්ම තණ්හා නිරෝධයෙන් රූප නිරුද්ධ වෙනවා කියලා දකින්නේ අතීත හේතුව නෙමෙයි කියලා වර්තමාන අවිද්‍යාව නැති වෙනකොට වර්තමාන කර්මය නැති වෙනකොට වර්තමාන තණ්හාව නැති වෙනකොට එතකොට වර්තමාන හේතු ටික තමයි මේ නැති කරලා තියෙන්නේ එතකොට වර්තමාන හේතු නැති වෙනකොට අනාගතයට අනුත්පාදයකට යන බව අපිට දකින්නත් පුළුවන්. එහෙනම් පටිච්චසමුප්පන්න ධර්මයේම තමයි අපි මේ විදර්ශනා ඥානය තුළ උපදෝගෙන තියෙන්නේ. එනිසා මේ සුසීම සූත්‍රය අපිට විමසා බලනකොට ඒක අපේ භාවනාවට කොහොමද ඍජුව සම්බන්ධ වෙන්නේ විපස්සනාවට ශුෂ්ක විපස්සනාවට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන අවබෝධය අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒසාව මෙතනට තමයි සිහිය පිහිටවන්නට අවශ්‍ය වන්නේ. කෙනෙකුට ඒ මට්ටමින් ස්කන්ධ ටික ප්‍රකට කරගන්න අපහසු වෙනවා නම් ඊළඟට එයාට එතන අතහැර දැමිය යුතු තැනක් නෙමෙයි. එහෙනම් එයාට තව ක්‍රම උපායන් ගොඩාක් තියෙනවා. එයාට පුළුවන් සතිපට්ඨාන ඉඳලා ක්‍රමානුකූලව තමන්ගේ මනස දියුණු කරගෙන යන්න. අපිට සාමාන්‍යයෙන් මම ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවමයි කියලා හම්බෙන ඇසුරුවන මේ කය පිළිබඳව අපිට වෙමි කියන හැඟීම බැසගත්ත මේ කය පිළිබඳව අපිට පුළුවන් මෙනෙහි කරන්න. ඊට පස්සේ මම ඉන්නවා කියලා දැනෙන හැඟීම අපිට අල්ලගෙන අපිට පුළුවන් ඒක ගැන මෙනෙහි කරන්න. ඒක ඉස්සෙල්ලා අපි හොඳට හඳුන ගන්නවා වෙමි කියන හැඟීම මේ කය අසුරු කරගෙන තියෙන එක. මේ කනබන ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු සකස් වන මේ කයෙහි තියෙන අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන විදිහට. ඒක මගේ කියලා පරිග්‍රහණ සංඥාව අයින් කරලා අල්ලගෙන තියෙන සංඥාව අයින් කරලා ඒක අනාත්ම කොටස් ටිකක් අනාත්ම ධර්ම ටිකක් කියලා ප්‍රකට වෙන විදිහට පිනතුනේ අපි අපේ මනස යොමු කරලා බලන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට අපි අපේ මනස යොමු කරලා බලන්න පටන් ගන්නකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඒ හටගෙන නිරුද්ධ වන අනාත්ම ධර්ම ටිකක් නේද මේ තියෙන්නේ කියන එකට අදාළ පසුබිම අපි හදා ගන්නවා. ඒ රූපය ආත්මයි කියන එකෙන් අපි මිදෙනවා. ඊට පස්සේ අපි බලනවා එහෙනම් වෙමි කියන හැඟීම තියෙන මොකක් මතද? මේ පේන ඇහෙන විඳින දැනගන්න දේවල් මත මනස පිහිටිනකොට. එහෙනම් ඒ තැන්වලත් ඒ ධර්ම හටගෙන නිරුද්ධ වෙන තැනක මේ වෙමි කියලා පනවන්න දෙයක් තිබුණේ නෑ නේද? කියලා අපි අස්මිමානය කියලා වෙමි කියලා හැඟීම ඇති වෙන තැන ආත්ම දෘෂ්ටිය ගොඩනගෙන තැන අපි හොඳට හිතින් අරමුණු කරගෙන ඒක සිඳෙන විදිහට මානසිකාරය පවත්වනවා. සතිපට්ඨාන ඉඳලා ක්‍රමානුකූලව කායानुපස්සනාව ඉඳලා ධම්මානුපස්සනාව දක්වා අපි අපේ මනස භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට ධම්මට්ඨික ඥානයෙන් අපිට නිබ්බාණේ ඥානය ඇතිවන ආකාරයට මෙනෙහි කරගෙන මේ නුවණ පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා අනුපූර වශයෙන්. ඉතින් ඔබේ භාවනාව කියන එක ඒ අනුපූර ක්‍රමයට සකස් කරගන්න. නිමිති එන එක පුළුවන් තරමක් අඩු වෙන්න ඔබ එතන ස්කන්ධ පංචකයක් ලෙස දකින්න පුරුදු වෙන්න. ඒක දකින්න තරම් ඔබේ මනස මොහු කරලා නැත්නම් සතිපට්ඨානය තුළ ඊටාම හොඳ මනස පිහිටවමින් කායානුපස්සනාව තුළ මනස භාවිත කරන්න. නිතරම සතර මහා ධාතු ආදී ස්වභාව පිළිබඳව හිත පිහිටවගෙන වාසය කරන්න. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා එයින් ඔබේ හිත නිදහස් කරගෙන අර ආශ්‍රව සංයෝජන ගෙවා දමලා මේ උතුම් වූ ධර්මය අවබෝධ කරගෙන නිවෙන්නට ඔබ හැම දිනාටම පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ සඳහා ප්‍රමාදී වන්නට කියලා ඔබ හැම දිනාටම බොහොම කල්යාණ මිත්‍ර භවෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්තලා වටිනා කුසලයක් හැම දිනාම සිදු කරගත්තේ මේ සියලු කුසලයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. ගෞරවනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේලා දෙනමටම මේ උතුම් කුසලය නිරුත් නිරෝගී සුවපත් බව සලසාගෙන ශාසන මාර්ග භ්‍රමචර්යාවෙන් පූර්ණණය කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ශක්තිය දෙවියන්ටත් අපි අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු